ඉතින් මේ සූත්‍රයේ යන්නේ මේ මෝග රාජ කියන මානවකයාත් සරුවචන් වහන්සේත් අතර මානසින් මනසට සිද්ධ වෙන ප්‍රශ්න විචාරාත්මක අඩපිරක් විදිහට. ඒ මොකද ඒ මොගරාජට යාගේ ගුරුන්නාංශේ බාවාරි බ්‍රාහ්මණය සඳහන් කළා කියනවා මෙහෙම ਸਰවඥාන්සි ලෝකේ පහළලා තියෙන උන්වහන්සේ මුදුන කියන එක දාන්න ඔළුව කියන එක දාන්න මුදුන පලනවා කියන එක දාන්න අවිද්‍යාව බිඳින හැටි දාන්න ඒක නිසා උන්වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ සාරුවඥද කියලා සහතික කරගන්න සහතික කරලා Tamanට අවශ්‍ය ප්‍රශ්නයක් අහන්නයි කියන්නේ. ඉතින් සහතික කරගන්නේ මේ හිතන ප්‍රශ්නේ සරුවචනාන්තර වැටහෙනවද කියන එකෙන් තමයි. භෞතිකව මනින්න පුළුවන් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලින්. නමුත් මේ අනාවරණ ඥානේ මරිස පරීක්ෂා කරන්නේ ප්‍රශ්න හිතලා. ඉතින් එතකොට මේ මෝගරාජ අහන ප්‍රශ්නේ තමයි අයං ලෝකෝ පරලෝකෝ බ්‍රහ්ම ලෝකෝ සදේවකෝ. එළවය මෙලවය බ්‍රහ්ම ලෝකය දිව්‍යන් සහිත ලෝකය කියලා මේ ලෝකයට මිනිස්යාට ගූඪ ධර්මතාවයක් තියෙනවා. දිට්ඨින් තේනාබි ජානාමි ගෝතමසේ අසත්තිනෝ. ඔබ වහන්සේ මේ ගැන මොකද කියන්නේ කියලා. එලෝ පිළිබඳව සහ මෙලෝ පිළිබඳව, බ්‍රහ්ම ලෝක පිළිබඳව සහ දේව ලෝක පිළිබඳව මිනිස්සු අතර තියෙන්නේ ගුඪ ධර්මයක්. කිසි කෙනෙක් අත්දකලා නැති නිසා ඒගොල්ලෝ එහෙමලු මෙහෙමලු කියලා විවිධාකාර මත පළ කරනවා. යසස්සිනෝ ඒ සියල්ල දන්නා වූ තක්නා වූ ਸਰවචන්නාංශී ගෝතමෙන්නාස ඔබ හන්දේ මොකද කියන්නේ කියලා. එතකොට බුදුජානනාංශ දෙන උත්තරේ තමයි මේ මොග රාජ සූත්‍රයේ කතා ශරීරේ. සාරේ වෙන්න තියෙන්නේ ශුන්‍යතෝ ලෝකං අවෙක්කසු මච්චු මොග රාජ සදාසතෝ. මේ ලෝකයේ ශූන්‍ය වශයෙන් බලව සතිමත් සදා සතෝ නිතරෝම සතිමත් ගත කරන්න කියලා තියෙනවා. ඌහච්ච ලෝකෝ ඌහච්ච අත්තාන දිට්ඨින් ඌහච්ච. එහෙම සතියෙන් ගත නොකොලොත් අපි අනුන්ට ආත්මයක් තියෙනවා තමන්ට ආත්මයක් තියෙනවා කියලා පටලවාගත්ත පටලවිල්ලක හැම වැරද්දක්ම අනුන්ට දාලා තමන් සුද්ධ වෙන්න හදනවා. එහෙම නැත්නම් අනුන්ගේ වැරදි අනුන් හොඳයි මම අසුද්ධයි කියලා එක්ක හීනමානෙන් එක්ක අදිමානේ මිනිස්සු විශාල පටලවිල්ලක් වෙන්නේ සතියෙන් නැති ඉන්න වෙලාව. ඒක නිසා සදා පුළුවන් තරම් වැඩි වෙලා සතියෙන් ගත කරලා මේ දික්ටි වාදයකට වැටෙන්න දෙන්න එපා. කතන්දර ගොතන්න එපා. එහෙම නැත්නම් ප්‍රපංච කරන්න එපා. පටලවන්න එපා. පටලව ගත්තොත් ඔය ඔක්කොම ලෝකේනවා. ඒ ලෝකෙත් තියෙනවා, මේ ලෝකෙත් තියෙනවා, දිවි ලෝකෙත් තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා. නමුත් සතියින් ඉන්න කෙනාට ඒක නැති තැනකට යන්න බුදුචානන්ස අපට මේ ගැටුමක් නැත්තඳ යන්න පාරක් හදලා තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් ප්‍රශ්න අහලා ගැටෙන්න ඕනේ නම් ඒ ලෝකේ මේ ලෝකේ ඉන්න. දිව්‍ය බ්‍රහ්මත් එක්ක ඉන්න. සතියෙන් ගත කරන කිසිම වෙලාවක ওই මොනම දෙයක්වත් අදාළ නැහැ. ඒ නිසා මේ ශුන්‍යත ලෝකං අවිකසු කියන එක සරුවචාන්ස පෙන්වන්නේ ඌහච්ච දිට්ඨින් ඌ අත්තාන දිට්ඨින් ඌහච්ච මෝග රාජ සදාසතෝ මේ ආත්මවාද ගොඩනගන්න එපා කෙනෙක් ඉන්නවා හොඳයි නරකයි මම ඉන්නවා හොඳයි නරකයි කියන වෙනුවට සදාකාලිකව නැත්තම් පුළුවන් තරම් සදාකාලිකව කියන්නේ දිගටම කියන එක සතියෙන් ගත කරන්න ඒ ඒ දැක්මට සතියෙන් ගත කරන ලෝකට ශූන්‍යතා දර්ශනය කියලා කියනවා ඒ විදිහට යම් කිසි කෙනෙක් ලෝකෙ දිහා බලනවා නැත්නම් සතියෙන් ලෝකෙ දිහා බලන කිසිම වෙලාවක මායයට ඒ පුද්ගලයා පේන්නේ නැහැ අපි ඒ සතියෙන් පිටපැනලා අතීතයට ගිහිල්ලා අනාගතයට ගිහිල්ලා අරය ගැන හිතලා මෙයා ගැන හිතලා අර ලෝකේ මේ ලෝකේ බ්‍රහ්ම ලෝකේ දිවි ලෝකේ මේ රාජ්‍ය සැපයි කුමාර සැපයි ආදි වශයෙන් කල්පනා කරන හැම වෙලාවකම ඒ කල්පනාව දිගේම තමයි මාරය ඉන්නේ. ඒ නිසා පුළුවන්ද මේ ශූන්‍යතා දර්ශනයක් කෙනෙකුට ඇති කරගන්න. ඉතින් ඒක බරපතල රාජකාරියක් දුෂ්කර ප්‍රතිපදාවක්. ඉතින් ඒ නිසා දැන් අවුරුදු 50කට විතර ඉස්සර ගත්තොත් ලංකාව වගේ රටකවත් කරන්නම බෑ කියලා පැත්තකට දාලා තිබේ. මේ ආත්මේ නම් කොහොමඩක්වත් කරන්න බෑ. පුළුවන් වුණොත් පින් කරලා තිබ්බොත් මෛත්‍රී බුද්ධ ශාසනය කරගන්න පුළුවන් වෙයි කියලා මේක තන්නේ ක්‍රම ප්‍රමාදයට දාලා තිබේ. නමුත් අද වෙනකොට මේ අවුරුදු 50ක 60ක කාලෙන් පස්සේ ලංකාව විතරක් නෙමෙයි මේ වගේ රටවල් වල පවා තීරුම් ගන්න තියෙනවා මේ ලෝකෙ දිහා බැලීමේ දෘෂ්ටි කෝණ එකක් නෙමෙයි තියෙන ගොඩක් තියෙනවා. ඒ දෘෂ්ටි කෝණ අනුවයි ලෝකෙ පේන්නේ. ඒක නිසා අපිට පුළුවන් මනුෂයාට පුළුවන් මේ ජීවිතේදීන් පරිණාමයක් ලබන්න දෘෂ්ටි කෝණ වෙනස් කරගන්න. ඒ tie සඳහා වැදගත්ම දේ තමයි අවශ්‍යතාවය. මට අවශ්‍ය නම් මට පුළුවන්. වෙන කෙනෙකුට කරන්නත් බෑ මට වෙන කෙනෙක් වෙනුවෙන් කරන්නත් බෑ. ඉතින් ඒකෙදි ඊටාම් වටිනා දෘෂ්ටි කෝණයක් තමයි මේ ශූන්‍යතා දර්ශනය කියලා කියන්නේ. ඉතින් මේ ශූන්‍යතා දර්ශනය මම ඊයේත් මතක් කර විදිහට අපේ තේරවාද සාසනයෙන් අයින් කරලා මේක පිං රැස් කරන වඩන ලාභ සත්කාර ලබන ආගමක් බවට පත් කරගෙන තියෙනවා. ශූන්‍යතර දර්ශනයේ සියල්ලම කළා දානවා. ඉතින් ඒ නිසා ඒක දර්ශනයකට කිට්ටු කරනවා ආගමකට කිට්ටු කරගන්න අමාරුයි. ඒක නිසා ශූන්‍යතර දර්ශන ගැන කතා කරන හැම වෙලාවෙම හැම කෙනාටම ඔන්න බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා, සුගර් නගිනවා, ගිඩිනස් එනවා, ලෙඩ රෝග රාශියක්. ඉතින් කාට හරි තියෙනවනම් ওই TNT පෙත් එහෙම දිවයට තියාගන්න. නැත්තම් මේව ඇහෙනකොට රැට නිින්දයක් නැතු වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා. ෂුගර් එකටම නගිනවා. ඒක වෙලාවක් තියෙනවා. වෙලක් තියෙනවා, වෙමිනුත් තියෙනවා. ඒ නිසා අහන්න ඇත්තටම අපිට මේ අපි ඉල්ලලා ගත්ත මේ ශුන්‍යතා මේ පිටිබඳ කතා කරන මේ දෙයට ඇත්තටම අපිට යන්න පුළුවන්ද අපිට යන්න පෞරුෂත්වයක් තියෙනවද පින් තියෙනවද නැත්නම් අපි ලෑස්තිද කියලා. ඒ මොකද මේක මුළු තේරවාදයෙන් පැත්තකට දාලා තියෙනවා. ශුන්‍යතාව තේරවාදී හුඟක් පැත්තකට දාලා තියෙනවා. නමුත් මම ඊයේ කිව්වා වගේ ලොකු සාංශිකෙන් අහනකොට ලොකු සාංශික කියන හැම සූත්‍රයකම තියෙනවා මේක. නමුත් ඒක නිකන් අර ලුණු දෙහියට හැපෙනවා වගේ. ලුණු දෙහි කනකොට ඇටයක් හැපෙච්චාම දත හීරිකයි දැන. ඒකට කියනවා ලුණු දෙහියට හැපෙනවා. ඒ මේ වගේ දේවල් අයින් වෙලා. නමුත් බලාගෙන ගියාම සරුවචාන්සේ දේශනා කළ තිනා විට පැණි රස කෑලි ටික තියාගෙන රැඹුල් කෑලි ටික අයින් කළා. ඉතින් ඒක තමයි වෙන්නේ. ඉතරට යනකොට කතෝලික ආගමේ වෙච්ච අවස්ථා හතරක් ගැන කතා කරනවා මැක්ස් වේබ කතා කරලා කියන ආගම පිරෙන හැටි. ඒකේ බුද්ධ ආගමත් දැන් ඒ පාරේ තමයි යන්නේ. ඒ ලාභ සත්කාර ලබන මම ආයනේ වඩන ආගම වැදෙන දේවල් බොහෝම ජයයට දියුර වෙනවා. නමුත් මේ ශූන්‍යතා දර්ශනයක් වගේ දෙනකොට ඒව ගැඹුරු වැඩි කිය තේරෙන්නේ නැහැ කිය පැත්තකට දානවා. ඉතින් අපි මේ සාකච්ඡා කිරීම අනුව අපිට පුළුවන් වෙයි දන්නේ උපරිම දැනුම ලබන්න මම හිතනවා නමුත් යම් ප්‍රමාණයකට අපිටම අපි ගැන ස්වයං විවේචනයක් කරලා අපිත් බුද්ධඝමට යනවාද? දැන් බුද්ධ ධර්මයේ තියෙන මේ ගැඹුර තේරුම් ගන්න හදනවාද කියන එක. මේ ශූන්‍යතා දර්ශනයේට කිට්වින් යන වචන ඇත්තටම පහක් තියෙනවා. දෙකක් තමයි තුච්ඡතෝ රිත්තතෝ කියන වචනේ. තුච්ඡ භාවය සහ රිත්ත භාවය කියන එක. තුච්ඡ කියලා කියන්නේ ඒක ගත හරයක් නැහැ කියන එක. රිත්තයි කියලා කියන්නේ රික්තකයක් කියන එක. එතන ශුඤ්‍යතෝ රිත්තතෝ ශුඤ්‍ය තුච්ඡතෝ අනත්තතෝ පරතෝ කියන මේ දර්ශන පහම අනාත්මතාවය විස්තර කරන දේවල්. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් ඒකට අයින් කරන්න හදනවා ඊට ඉස්සෙල්ලා අනිත්‍ය තේරුම් ගන්නවා ඊට පස්සේ දුක තේරුම් ගන්නවා පස්සේ තමයි අනාත්මය තියෙන්නේ කියලා. නමුත් භාවනා කරනකොට පල්ලි පට පටන් ගන්නකොටම තේරෙන්නේ මේ ශූන්‍යතාවය. එහෙම නැත්නම් මේ අනාත්මේ ඉතින් ඒක නිසා හුඟ දෙනකොට අර ඉපදිච්ච ගමන්ම ළමයෙකුට හයි ප්‍රෝටීන් කෑම දුන්නා වගේ දිරව ගන්න බැරි වෙනවා. ඒ දිරව ගන්න බැරි වෙනකොට කමඨාන් සුද්ධ කළා. යාට පුළුවන් තැනකේ පටන් අරගෙන හැබැයි මෙතෙන්ට එන්න වෙනවා. ඒ මෙතෙන්ට එනකොට ඒ පුද්ගලයා ප්‍රධාන වෙනසක් වෙලා තියෙනවා. නැත්නම් පරිණාමයක් වෙලා තියෙනවා. ඉතින් අර ඔලමුල ගතිය ඇති. එහෙම නැත්නම් Taman දන්න දේ අදාන ගායි වල්ලාගෙන ඉන්න හරින් නැතු ගලා අල්ලාගෙන ඉන්න දුප්පටි නිස්සක්කී අතහරින්න කැමති නැති අහන පිටිකාරයින්ද මේක ළඟට එනකොට එක්කෝ මේ ධර්මයේ අතහැරෙනවා එහෙම නැත්නම් ඒ පුද්ගලයාට මේකේ වසන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට පුළුවන් වුණොත් මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ හරහා මේ අනාත්මයට අනුපූර්ව පිළිවෙලට යන්න ශූන්‍යතා දර්ශනයේ පුදුමාකාර මේ අද තියෙන මේ ක්වොන්ටම් ෆිසික්ස් වලටත් වඩා ඉතාමත්ම දියුණු ඉතාමත්ම ඉහළ මට්ටමක විස්තරයක් සරුවචාන්සික කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් වෙයිද අපේ සුතමේ ඥානේ අපි තියෙන මේ චින්තාමේ ඥානේ නැත්නම් අපි අත්දැකීම අනුව මේ ශූන්‍යතා දර්ශනය අපිට කිට්ටු කරගන්න. ඉතින් මේ වාගේම ඝනදිනුවක් වෙනවා මේ මොග රාජත් බුදුරජාන් වහන්සේත් අතර වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ අතර දවසක් සරුවචන් වහන්සේ මේ පූර්වාරාමේ එතන විශාක විශාකා පාසිකාප් වෙන ඉදිරිපත් මේ මේ පූජා කරන ලද සවැත්නුර ජේතවන රාමී ඉස්සරහ දින පූර්වාරාමේදී. එතෙන්දී බුදුරජාණන් වහන්සේත් එක්ක විවේකී වෙන ආනන්ද ස්වාමීන් මතක් කරලා කියනවා මට මතකයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිග්‍රෝධාරාමේ ඉන්න කාලේ කපිලවස්තුවේ දවසක් අතක ඉන්නකොට මට කිව්වා ආනන්ද මම මේ ශුන්්‍යතා විහරණයෙන් ගත කරන්න කියලා. මට ඒ වෙලාවේක විස්තර කරන්න හම්බුනේ නැහැ ස්වාමීන් වහන්සේ මම මේ විදියට ඒ මම ශුන්්‍යතා විහරණයෙන් ඉන්නේ ආනන්ද කියන කතාව ඔබ වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමේ මං කියපේක මට හොඳට ඇහිච්ච දෙයක්ද සුසුතං සුග්ගහිතං මම මේක ඇත්තට හොඳට තේරුම් අල්ලගෙන තියනවාද සුමනසිකතං මම මේක හොඳට මානසිකාර්ය පවත්තලා තියනවාද සුප්පටි ධාරිතං ඉතින් මම ඒක හිතේ තියාගෙන ඉන්නවා හරිද ඔබ වහන්සේ යම් වෙලාවක දේශනා කරා නම් මම ආනන්ද ගත කරන ශුන්‍යතා විහරණය කියලා මට ඒක ඇහුණා හරියද මම අල්ලගත්තා හරියද හිතේ තියාගෙන හිටියා හරියද මම දරාගෙන ඉන්නවා හරියද කියලා. ඒතර බුදුරජාණන්සේක සහතික කරලා කියනවා ආනන්ද ශුන්‍යතා විහරේන ආනන්ද ඒතරහි බහුලේන විහරාමීති. මම මේ දැනට බහුලව ගත කරන්නේ ශුන්‍යතා විහරණයෙන් කියලා මම දකිවනම් මේ උඹේ කොන්දට අහිලා තියෙනවා ඔබට මම කියපු වචනේ හිතට අරගෙනක් තියෙනවා. මම තේරුම් අරගෙනක් තියෙනවා. ඒ වගේම හොඳට කල්පනා කරලා තියෙන එකයි දැන් මේ වෙලාවේ ප්‍රශ්නක් විදිහට අහන්නේ කියලා. ඉතින් මේ මෝගරාජ සහ සරුවචනාන්ති අතර ඇති වුණා වගේම දෙබසක් තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ සරුවචනාන්සේත් අතර මේ පූර්වාරාමයේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සූත්‍රයට නම දීලා තියෙන්නේ චූලසුඤ්ඤත සූත්‍රය කියලා. අපි මේ තිස්සලා ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. බුද්ධුම ලස්සනට සරුවචන් ආශ්‍රේ මේ පාර පෙන්රා දීලා තියෙද්දී අපි භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට අපේ හිත කොච්චරක් වල්මත් වෙනවද දැක දැක සත්‍ය දැක දැක ශුන්‍යතා පාර දැක දැක අපි මේ කක්කවට අදිනවද කියන එක. කක්කවටමයි අදින්නේ. ආයේ කතා කරන දෙයක් නැහැ. මිට තනින් වතුර බැස යනවා. ඉතින් මේක කවදා හරි තේරුම් ගත්තට පස්සේ පේනවා ඉපදිලා තියෙනම ශුන්‍යතාවය දැකලා නිවන් දැකලා අපි ඒක අගය කරන්න දන්නේ අර කක්කාවම තමයි අගය කරන්නේ. ඉතින් එකක් ආගය කරන්න අගය කරන්න අපි කක්කාවට අයිතිකාරකම ලබනවා. නමුත් ශූන්‍යතාවය බලාගෙන ඉන්න අපි කවදාද ඒක අගය කරන්න කියලා. ඒ වුණත් මේ අපි කියන වචන ගැලපෙන්නේ නැහැ ඒකට. එක්කෙනෙකුට විතරයි එක සැරේට දෙන්න යන්න පුළුවන්. මම දැන් මෙතන කියන පාරේ යන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ වැඩ සාමූහික වශයෙන් සාකච්ඡා කරනවා. සාමූහික භාවනා කරනවා. කමඨාන් සුද්ධ කරනවා. නමුත් මේ ශූන්‍යතාවයට අපි යන හැටි ශූන්‍යතාවක් අන්ති කියලා කියනවා. ශූන්‍යතාවට බැස ගන්න හැටි එක්කෙනෙක් එක සැරේ කෙරෙනවා. දෙන්නෙකුට කටක් දාගෙන යන්න බෑ. ඒ නිසා මේ ශුන්්‍යතාවයත් එක්ක ළඟින්ම යන වචනේ තමයි හුදකලාව කියන්නේ. ශුන්‍යතාවය කවදාකවත් මේ ඝණයා කෙරේ බැඳිච්ච කුලයා කෙරේ බැඳිච්ච විජන වාතයේ නැති තැනක හිතන්නවත් බෑ. ඒ නිසා මේ ජනයා ප්‍රසවාස කරන වාතයේ තියෙන තැනක ඉන්නවයි කියලා කියන්නේ කක්කා. කදාක ශුන්‍යතාවය හිතා ගන්නවත් බෑ. නමුත් එතන ඉඳලා අපිට සාකච්ඡා කරන්න සාකච්ඡා කළා දැනගන්න පුළුවන් අපි මේ ශූන්‍යතාවට කොච්චර වෛර කරනවද කියලා. මේක තුච්චයි කියලා නීචයි කියලා පැත්තකට දානවද? නමුත් එimhe ශූන්‍යතාවේ මකන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකේ තාත්වික දෙයක් ලෝකේ තියෙන තාත්වික දෙයක්. ඉතින් එතනදී ඒ ශූන්‍යතාවයේ පිටිබන්ධ වේ චූල ශුන්්‍යත සූත්‍රය පෙන්නකොට සර්වචන්සි බොහෝම ලස්සනට අපි දන්න තැන ඉඳලා ශූන්‍යතාවය දුවට මතක තියාගන්න සාපේක්ෂතාවයට අනුව සාපේක්ෂව පෙන්වනවා. මේක දිනු කරපු නාගාර්ජුන පාදයන් ඔය මධ්‍යම කාරිකාව කරලා ඒක මහායාන බුද්ධහම කැඩෙන්න ඉස්සලා වෙච්ච එකක්. ඒකෙදි පෙන්වනවා මේ ලෝකේ ශූන්‍යයි. හැබැයි කේවල ශූන්‍යත්වයක් නෙමෙයි තියෙන්නේ සාපේක්ෂ ශූන්‍යත්වයක්. ඒ නිසා මේ සාපේක්ෂ ශූන්‍යත්වය දන්න තැනින් පටන් අරගෙන කියන්නේ ශූන්‍ය නැති තැනින් පටන් අරගෙන ශූන්‍යතාවයෙන් කෙලවර වෙන තැන. දවසින් දවස දවසින් දවස ගැඹුරු ගැඹුරු ශූන්‍යතාවලට යන වැඩක්. ඉතින් ඒකට මග පෑදෙන චූල ශුන්්‍යත සූත්‍රය මේ මොගරාජ සූත්‍රය ලියපු අටුවාවක් වගේ. මොගරාජ සූත්‍රය තේරුම් ගන්න ලියපු අට කතාවක් වගේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඒ චූල ශුන්්‍යත සූත්‍රය හරහා ඒක උපමාවක් කරගෙන උපමානයක් කරගෙන අපි කොතෙක් දුරට මේ ශූන්‍යතාවයේ ඇහුවට ශූන්‍යතාව අගය කරනවද? ආවොත් අපි අල්ලන්නේ ශූන්‍යතාවයද නැත්නම් කක්කපැත්තද? කක්කපැත්තමයි. කක්කපැත්තමයි කිය අහන්න දෙයක් නෑ. අන්න ඒක දැක්කට පස්සේ හිතෙනවා කවුරු අපිව ගලවන්නද? අපි මේ කක්කවට ඡන්ද දෙන්න තාක්කයි. ඉතින් ඒක නිසා ਸਰවචන්සේ සඳහන් කළ තියෙන ආනන්ද අපි දැන් ඉන්නේ මිගාර මාතු පාසාදයේ පූර්වාරාමයේ. අපි මේ මිගාර මාතු පාසාදයේ පූර්වාරාමයේ ඉන්නා තාක්කල් ආනන්ද අපිට මේ ගෙවල් දොර ඉන්න හරකගේ බානගේ අස්සයන්ගේ ප්‍රශ්න නැහැ. අපිට ඒ පිළිබඳව ආතතිය නැහැ. අතහනේ නැහැ. ඒ වගේම රන් රිදී මිනිමුතු පිළිබඳව සල්ලි රැස් කරන මිනිස්සු ළඟ තියෙන ඒක ආරස්සා කරන්න ඒකට වැඩි පොලියට දෙන්න වැඩි උපයන්න කියන ප්‍රශ්නේ නැහැ. මොකද අපි දැන් ඒක අතහැරලා මේ පූර්වාරාමයට ඇවිල්ලා. ඒ වගේම මේ සබහවල් ස්ත්‍රී පුරුෂ සම්නිපාත අරකට අපි යන්න ඕනේ, මල ගෙදෙට්ට යන්න ඕනේ, මගුල් ගෙදෙට්ට යන්න ඕනේ. ඒවා මොකක්වත්ම නැහැ. අපි ඒවා ඇවිල්ලා මේ පැත්තකට වෙලා ඉන්නේ. ඒ වගේම කතා කරලා තිනවා මේ ගමක තියෙන ප්‍රශ්න, ගෙදරක තියෙන ප්‍රශ්න දැන් නැහැ. ඒ මොකද අපි ඉන්නේ අරණ්‍යක නිසා. නමුත් ආනන්ද අරණ්‍යක ප්‍රශ්න වලින් අපේ හිත පෙළෙනවා. අපේ ගමක් ප්‍රශ්න වලින් අපි නිදහස් වෙලා ශූන්‍ය වෙලා අරණ්‍යයක් ප්‍රශ්න වලින් හිත පෙළෙනවා. අරණ්‍ය ප්‍රශ්න වලින් අපි අශූන්‍යයි. නමුත් යම් කිසි කෙනෙක් ඒ අශූන්‍ය වූ අරඤ්‍ය ප්‍රශ්නයටම හිත යොදලා ඒක පිළිබඳව අරඤ්‍ය සංඥාවෙන් ඒක අගය කරනවා නම් පක්ඛන්දති පසීදති සම්තිත්ථති අදිමුච්ඡති කියන වචන හරක් පාවිච්චි කරනවා. අපි මේ ගීගේ අතහැරපු නිසා නැත්නම් తాවකාලිකව නැත්නම් අබිනිෂ්ක්‍රමණයෙන් පස්සේ පූර්වාරාමයේ හෝ නැත්නම් මේ භාවනා වැඩමුළුවකට ආවට පස්සේ අපිට හොඳට කල්පනා වෙනවා නම් මෙහි ඉන කාලේ පුරාවට අපිට හරක්කෙන් ගන්නේ බාණගෙන් අසයන්ගෙන් අලියන්ගෙන් කෙවල් දොරලා තියෙන ඒ ප්‍රශ්න අපිට නැහැ. රත්තරම් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න නැහැ. ඒ වගේම සබ්බිච්ච සමාගම් සභා ස්ත්‍රී පුරුෂ සම්නිපාත පිළිබඳ ප්‍රශ්න නැහැ. ඒව නැතුව නෙවෙයි. අපි ගාලු ඉන්න කට්ටිය මේ වගේ ඉවගේ ඉඳලා තමයි පැය 24ම ගත කරන්නේ. ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ. අපි මේ කොහෙද ගියේ කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවා ඒක හරි වැදගත් කියලා. ගෙදර ඉඳලා ඒ හරක බාන බලන්න ඕනේ, මල ගෙදර යන්න ඕනේ, මගුල් ගෙදර යන්න ඕනේ, මේ රත්තරන් මුළු තියෙනවා ලොක් කරලා ඉන්නේ අතුරු ගහගෙන බුදිය ගන්න ඕනේ. নানা ප්‍රකාර ප්‍රශ්න. දැන් අපිට මේ ප්‍රශ්න නැති බව දැහෙනවා අපිට මේ අරන්නේ ඉන්නකොට අපිට ඕනේ ඕනේ සබපාසුකම් ටික නැහැනේ. ඉඳ ගන්න තරම් කවිච්චි නැහැ. සැප පහසුකම් නැහැ. ඉතින් මේ ආපුවාම තියෙන්නේ සාමාන්‍යයෙන් ඉතින් දල යැපීමේනේ. ඒ නිසා හිත නිතරම කරදර කරනවා. gedara හිටියනම් මට අර පහසුකම තියෙනවා මේ පහසුකම තියෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ අපි අර දාලාපු කක්කාව ගැන කල්පනා කරනවා මිසක්කා මේ ඇවිල්ලා ලැබිලා තියෙන හුදකලාව මේ ඇවිල්ලා ලැබිලා තියෙන මේ අරණ්‍ය වාසය ඒක පිළිබඳව පක්ඛන්දති කියලා කියන්නේ ඒකට හිත බැස්කැන්මක් වෙන්නේ නැහැ. පසීදති නැහැ. මේකේ ආරක නැහැ මේක නැහැ කියලා ප්‍රසාදයක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සම්තිත්‍ත්‍ති කියලා අනේ මට ජීවිතේ මෙහෙම ඉන්න නැත්තම් ආපහු මේ කම්බුරු කැඹිරිල්ල කඹුරන්ඩ යන්න වෙන්නේ නැතුව කියලා මෙහිම läගගෙන ඉන්න පුළුවන් නම් අදිමුච්චති කියලා ඒකට හිත ප්‍රසාද වෙනවනම් මම මේ පෙර පිනකට මට හම්බුණා මේ අරගෙන මේකෙන් ප්‍රශ්න ඇති තත්වයක් මට මේකම දිගට කරගෙන යන්නම් කියන කල්පනාවට වඩා බොහෝ විට ඇති වෙන්නේ මට අර පහසුකම තිබුණා නම් හොඳයි මේ පහසුකම තිබුණා හොඳයි අරක නෑ මේක නෑ කියලා චෝදන ලයිස්තුවක් දෙනවා මිසක් ආරණ්‍ය වාසය පිළිබඳව උදේකලාව පිළිබඳව විවේකයේ පිළිබඳව අපි මේ උපයාගත්ත දෙයක් අනේ අපි කොච්චර පෙර පිනක ප්‍රතිඵලයක්ද කියලා මේ අරණ්‍ය වාසය පිළිබඳව ඒකට අපි සිංහල වචනයක් කියනවා කියන්න තියෙන්නේ සමාදම් වෙනවයි කියන එක. නෑ අපිට ඕන වුණත් අපේ හිත කරන්නේ. අපේ හිත ඇස් දෙක වහගත්ත ගමන් යන්නේ කරපු දෙයකට. එහෙම නැත්නම් වෙන වෙන කෙනෙක් ගැන. වෙන තැනක් ගැන. ඇද්දක වහගත්තකම අනේ කොච්චර වාසනාවක්ද මම මේ අරණියට ආවා. උදේකලා වුණා. ගහක් මුල වාඩි වුණා. ශූන්‍යාකාරක වාඩිනවා කියන එක ඒකට තමයි අපි හිත යොමු කරන්නේ. මානසිකාරය යොමු කරනවා. නමුත් එහි ලගින ගතියට වඩා අපි පැයක් වාඩිලා හිටියොත් විනාඩි 10ක් වාඩිලා හිටියොත් චිත්තක්ෂණ කීයක් හිත අර දාලා ආපු දේවල් ගැන කතා කරනවා. ඉතින් මේ දාලා ආපු දේවල් වලට බුදුරජාණන් වහන්සේ මේ තවත් සූත්‍රයක් මං සාධක සූක්‍රයක් වශයෙන් ගත්තට මම හිතන්නේ පටලවෙයි කියලා පටලව ගන්න එපා මේ ආනිජ සප්පයි සූත්‍රය කියලා තියෙනවා දාලාප දේවල්ට කියන කාම ගුණ කියලා. හැපිනවන්ට විවිධාකාර රූප සහ වර්ණ රූප සහ සටහන් පෙන්වන එක තමයි ගිහිකේ කියන්නේ. කන පිටවන්ට විවිධාකාර ශබ්ද වෙස්ටර්න්, ඊස්ටර්න්, උත්තර ಭಾರತೀಯ, දක්ෂිණ ಭಾರತೀಯ, උඩරට නැටුම්, පාතරට නැටුම් කියලා විවිධ සංගීත වලට කියනවා කන පිටමේ විවිධ ක්‍රම. ඒවට කියනවා ಗುಣ කියලා. ಗುಣ වෙනවා කියලා කියන්නේ පොත් කරලා ගුඩි උඩ ගහලා තියාගෙන ඉන්න දේවල්. ඒ වගේම නාසයේ පිනවන්න විවිධාකාර සුවඳ જાති අපේ ගෙවල් වල තියෙනවා. ඒකේ දිව පිනවන්න මේ වගේ දෙවේලෙන් බෑ තුන් වේලක් කන්න ඕනේ. ඒ නිසා මේගොල්ලොත් සැක හිතනවා ආයි උපෝසත අටාංග සීලය ගත්තොත් දෙවේලට බහිඳ වෙයි කියලා. ඒක නිසා ඒකත් ඉල්ලගත්ත තුන් වේලම කණ්ඩ ඕනයි කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒවා කාපියක්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ තමයි හැටි. ඊට පස්සේ ශරීරේ පහසුකම් කරන ඕන කරන යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිලි බැලුවොත් මෙහි තියෙන බොහොම සුළු දේවල්. ගෙදරක හිටියනම් තමන් අවුරුදු ගණන් හම්බ කරපෝ මෝර්නිං රූම් එකේ එකම ඇඳුම් සෙට් එක කට්ටලයක් තියෙනවා ආභරණ ඊට පස්සේ ලන්ච් රූම් එකේ තව එකක් බෙඩ් රූම් එකේ තව එකක් එක එක විදියට පනවලා තියෙනවා. මේ පස්සට විල්ලුද කියලා මේකට කියන්නේ. කොච්චරක්ද ඉවල් තියෙනවා. අපි කොච්චරක් කියක් ගන්න ගියාම කල්පනා කරනවාද ඉරේලිය පැත්ත කොහොද හුලන්දිසාව කොහෙද මේක මෝර්නින් රූම් එක මේක ලන්ච් රූම් එක මේක ඩයිනින් හෝල් එක මේ නිදන කාමරේ එක එක දේවල් දාලා ඒවට ඇඳුම් ආයිත්තන් දැම්මට පස්සේ මෙහෙ පුළුවන් නම් කාපන් බැරි නම් කාපන් දෙන දේ කාපන් එල්ල දෙන පැතුරු පුදියපන්. ඉතින් මේ දෙකේ අරකට කියනවා කාම ගුණ කියලා. දැන් බුදුරජාණන්සේ අපට දෙන ලස්සන හරීම ලස්සන අර්ථකතනයක් ඇත්ත එක වහගත්තට පස්සේ දැන් ඉන්නේ අරන්නේ. මේ මේ කතාව විදිහට කරනකොට පූර්වාරාම ඇත්ත එක වහගත්තට පස්සේ දැන් අර gederදී මෙතෙක්කල් සුඛෝපභෝගීව ගත කරපු දේවල් ගැන එන කල්පනාවල් තියෙනවා ගොඩාක්. දේවල් නැහැ. දේවල් ගැන එන කල්පනාවල් වලට කියනවා කාම ගුණ නෙවෙයි දැන් ඒවට කාම සංඥා කියලා කියනවා. ඉතින් ඇත්ත එක වහගත්ත ගමන් හිත යන්නේ දැන් අර කාම සංඥාවට. ඉඳගෙන විනාඩි දෙක යනකොට එක්ක අතීත කාම සංඥාවක්, එක්ක අනාගත කාම සංඥාවක්, ඒක නැත්නම් වෙන කෙනෙක් ගැන කාම සංඥාවක්, වෙන තැනක් ගැන කාම සංඥාවක් වෙන විදියට කියනවා මම දැන් මෙතන කියන එක උඩත් කටු බිමත් කටු වගේ ළඟින්නෙම නැහැ. දැන් මේ ඉන්න එක අගය කරන්නේ පිට පනිනවා. ඉතින් මේ පනින හැම වෙලාවෙම ආධුනික යෝගාචරය චෝදනා කරනවා. මේ කාම සංඥා කියන එකට දෙන සමාන වචන තමයි නීවරණ කියන එක. අපිට ඉඳ ගන්න භාවනාවට කරන්න ගිය ගමන් නීවරණ වෙනවයි කියලා. නිවර්ණ කියන්නේ කාමගුණ නෙවෙයි ඒ කාමගුණයන් පිළිබඳ ඇති කැමැත්ත කාම ඡන්දේ හිතේ හදාගත්ත එක. අර කාමයේ මෙහෙව නැල්ල. කාම ගුණයන්ගේ හේව නැල්ල. ඒතර මේ ද්වේෂය ගහබැන ගන්නෑ මෙතෙන්ට ඇවිල්ලා. හැබැයි හිත නිතරම පටිගේ තියෙන්න ඉඩ තියෙනවා. අර අරවලාගේ කතා, මෙයාගේ කතා, දැන් ගැස්ස නෑ, දැන් අවුව, දැන් අර ලෙඩ මේ ලෙඩ කියලා ඒ හිතේ ඇති වෙන පටිගේ ඉන්න ඉඩ තියෙනවා. එතකොටත් අපි වීතික්‍රමණය කරන්නේ නෑ. කාටවත් ගහන්න බනින්න යන්නේ නැහැ මරන්න යන්නේ නැහැ මොකක්වත් නැහැ. නමුත් මේ ඒ වීතික්‍රමණය කරන මට්ටමටම වගේ හිතේ පැහැවන ගතිය එනවා. ඊට පස්සේ නිදිමත. බුදිය ගන්න යන්නේ හැබැයි මේ ඇඳේ බුදිය ගන්න ඉඳගෙන බුදිය. සක්මන් කරනකොටත් නිදිමතයි. සක්මන් කරනකොටත් ඇඟ වෙනවිලා පැත්තකට යන්න හදනවා. ඉතින් මේක අත්දකපු නැති කෙනෙක් කවුරක්වත් නැහැ මේකේ. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියලා අතීතයේ කරපු දේවල් ගැන පශ්චාත්තාප වෙනවා. ඊගාට අනාගත කරන්න තියෙන දේවල් ගැන සිහිනමවනවා. පුදුමාකාර සැලසුම් හදනවා. මොකද මෙහි ආවට පස්සේ වෙන ප්‍රශ්නයක් නැහැ නේ ඩ්‍රොයිං බෝඩ් එකේ උඩ ඉඳගත්තා වගේ ලස්සනට ඇඳලා ප්‍රස්තාර ගහන්න පුළුවන්. ඉතින් වැඩේ අනාගත සැලසුම් හදනවා. ඉතින් ඒක කියනවා මේ 60 පෙළ හොටපෙ මැනිච්ච කට්ටිය අතීතය ගැන කනගාටු වෙවි ඉන්නවා. තරුණ තරුණියෝ අනාගත සැලසුම් හදනවා. ඉතින් මේ විදිහට හැම කෙනාම ඒ අර හම්බෙච්ච විවේකයේ මේ අරන්නේ ගත වෙලා මේ හොඳට වාඩි වෙන්න වෙලාවක් හම්බ වෙලා එහෙම නැත්නම් මේ ලස්සනට සියල්ල අතහැරලා පොළවේ ඇවිදින්න හම්බ වෙන සක්මන් කරන වෙලාවක අපේ හිත අර අතීතේ වෙච්ච පශ්චාත්තාප සහ අනාගතේ කරන්න තියෙන මේවා පිළිබඳ උද්දච්ච කුක්කුච්ච කියලා උද්දච්චය කියලා කියන්නේ අනාගත සැලසුම් වලට කුකුස් කරනවා කියලා කියන්නේ කරපු දේවල් මං කරපු දේ හරිද වැරදිද කියලා Tamanට එන මේ පශ්චාත්තාව පශ්චාත්තාව කියලා කියනවා එහෙම නැත්නම් විචිකිච්ඡාව මේ වගේ gedarat තුරක් අතහැරලා එන්න ඕනේ හොඳම තැන මේකද? කර්මස්ථාන හොඳම එක මේකද? ගුරුවරයා මෙයාද? එහෙම නැත්නම් වෙන එකක් තියනවාද කියලා අර ලැබිච්ච එක බුද්ධිංජනා වෙනුවට අපි නිතරම සැකයක ගත කරනවා. ඒක මහා කාලකන්ණි ධර්මයක්. මොකද හේතුව අර කලින් කියපේවට හේතුවක් තියෙනවා. කාමච්ඡන්දය ඇති වෙන්න හේතුවක් තියෙනවා. ව්‍යාපාදය ඇති වෙන්න හේතුවක් වෙනවා. නිදිමත උද්දච්ච මේ සැකේ කියන එක කිසිම හේතුවක් අවශ්‍ය කරන්නේ අද ඉන්න ජනතාවගේ 99.99999ක්ම සැකේ ජීවත් ඒක පුදුම හුනියමක්. හරියට මුරුග සම්වැසට වැහෙද්ද වැහැලා දකින්න දකින්න එක තීර්ෂනා කරගත්ත මිනිස්සු වගේ. හැම කිනාගෙම සැකේ වැඩි වෙලා තියෙනවා. දේශපාලනඥයා පුළුවන් තරම් සැකේ පාවිච්චි කරලා තමයි දේශපාලන සැලසුම් හදාන්නේ. ආර්ථික විශේෂඥ ආර්ථික ඒකට කියන්නේ ස්ථිරතාවයක් නැතිකම ගැන සැලසුම් හදනවා අරක කරනවා මේක කරනවා සමාජ විද්‍යාඥයා කියනවා මේ ඉන්න එක තව දියුණු කරන්න පුළුවන් අප්පා මේක හරියන්නේ නැහැ තව කරමු වැඩිම මේ කීයක් හරි හම්බ ගන්න කන මනුස්සයට নানা ආකාර සැකගෙනවා ඉතින් ඒකේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ භාවනා කරන්න ආපු කෙනා එයාටත් හිතන්න පුළුවන් මේකද භාවනා මධ්‍යස්ථාන හොඳ මේක මේකද හොඳම ගුරුවරයා. මේකද හොඳම කර්මස්ථාන. මම මේ කරන්නේ සමතද විපස්සනාද. මම මේ ඉස්සරහට යන්නේ පස්සරද යන්නේ. අරගෙන කියවලා බලන්න කමටහන් වාර්තා 100ක් යන 100ම තියෙනවා. 100ම තියෙන්නේ ඔච්චරමයි. වැඩිම කියනවනේ. කිසිම සද්ධාාවක් නැහැ. මේ සැකේ කියලා කියන්නේ කිසිම සද්ධාාවක් නැහැ. අඩුම ගානේ මම මේ ගිහි ගිය අතහැරලා මේ ඉන්නේ භාවනාවක කියන එක අහුවෝ. ඒකට අපි කියන්නේ සාමාන්‍ය සීලය පිළිබඳව, Taman රකින්න සීලය පිළිබඳව තියෙන සද්ධාව. බුදුන් කෙරේ සද්ධාව, ධර්ම කෙරේ සද්ධාව, සංඝයා කෙරේ සද්ධාව පැත්තකට දාන්න. අඩු ගානේ මම මෙච්චර මේ මාර බලවේගකින් පිටිලාවිලිලා මේ පැත්තකටලා ඉන්න පුළුවන් කියන එකටවත් කල්පනා වෙන වෙලාවට වැඩිය කල්පනා නොවන වෙලාව වැඩි. ඉතින් ඒක නිසා දුන්නට කාම ගුණයන් අතහැරලා කාම සංඥාවකට යන්න පුළුවන් අවස්ථාව දුන්නට ඒක නෑ කාම සංඥාවල් පිළිබඳ චෝදනා පත්‍ර ලියලියා ඒක ප්‍රශ්නයක් කරගෙන ජීවත් වෙනා මිසක්කා මේ කාම සංඥාව හොඳයි කාම ගුණයන්ට වැඩිය කියන එක කියලා දෙන්නයි මම මේ කතා කරන්නේ. ගෙවල් දොරවල තියෙන කාම ගුණයන්ට වැඩිය කාම සංඥාව දහසකින් ගුණ හොඳයි. නමුත් අපි නීවරණ ආපු ගම මූණට කියලා ගන්න. උණු වතුරක් කරන. නිද්දකින් ඔබතන් කියන. ඉතින් අපිට කවදාකවත් නීවරණයක් අවබෝධ කරන්න වෙන්නේ මේ නීවරණ එන්නේ කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරපු ලකුණක් කිය මේ භාවනාකාරයට විතරක් තියෙන ප්‍රශ්නයක් මේක. ඒ නිසා භාවනා කරන කෙනාට විතරයි ඒක තියෙන්නේ. ඒක සතුටු වෙන්න. නීවරණේ සතුටු වෙන්න නීවරණේ තියෙනවා කියන්නේ කාම ගුණ නැහැ. මේක කියලා දෙන්න කොච්චර කිව්වත් පටන් ගන්නෙම කමඨාන් වார்த்தාව මට කාමච්ඡන්දය ආවා මට ව්‍යාපාදය ආවා මට නිදිමත ආවා මට සැක ආවා කියලා චෝදනා පත්‍රයෙන් ඉතින් ඒකට මම කියන්නේ මූණට කියලා ගහනවා කියලා. මම කියන්නේ උණු වතුරක් කරනවා කියලා. කවදාද මිනිස්සුෙකුට පුළුවන් වෙන්නේ මේ කාම ගුණේ යෙදිලා ඉන්න මිනිස්සුෙකුට කාම ගුණයට වැඩිය කාම සංඥා හොඳයි කියලා. එහෙම නැත්නම් මේ හරක බානත් එක්ක සමිති සමාගංගික රත්තරම් මිනිමුරුත් එක්ක ගත කරන ගෘහ ජීවිතයට වැඩිය මේ මාතුගා මේ මිගාර මාතුපාසාදේ පූර්වාරාමේ ගත කරන එක හොඳයි. නමුත් කවදාවත් අපේ හිත දෙන්න යන ගිය වෙලාවේ ඉඳලා කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ ආපහු දුවන්නේ ගෙදර. ලාහට ගෙම්බ එකතු කරෝ වගේ ගෙම්බ තියන්න ඉස්සලා ගෙම්බ පයින්. පණිනේ කොහෙද? අර තියෙන කාමෙට, කාම ගුණයට. එහෙම නැත්නම් නීවරණ නීවරණ හොඳයි. මම මේ කියන්න හදන එකයි. නීවරණේ වෙනුවට ඒකට වෛර කිරීම හරහා අපි ආයෙත් කාමෙට යන්න හදනවා. ඒ නිසා කවදද යෝගාවචරයේ තේරුම් ගන්නේ මේ නීවරණ ප්‍රසජනේ භාවනා කරන අයට විතරයි නිසා ඕකත් එක්ක හිටපන්. ඕක තියනවායි කියලා කියන්නේ gedara නෙවෙයි ඉන්නේ. මං කියන්නේ gedara ඉඳලා නීවරණෙන්ද බෑ කියලා එන්න පුළුවන්. නමුත් මේ පැමිණිච්ච නීවරණේ භාවනාව ඉදිරි දියුණුවක්ය කෙලෙස් අඩු තත්වයක්ය මම විසින් උපයා ගන්නා ලද්දක්ද කියන එක මේ අවුරුදු 40ම මම කවදාකවත් අහලා නැහැ. මටත් මතකයි අවුරුදු 30 ගාණක් මාත් ඔකට චෝදනා කර කර ඉන්න. ඊට අපිට පුළුවන් වෙයි දවසක මේ නීවරණයක් කියලා කියන්නේ කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච බවට ලකුණක්. මොකද්ද මට වැඩියෙන් මෙන්න නීවරණ. ඒකෙන් තමයි මම යා කවුද කියලා තේරුම් ගන්න මට තියෙන කාම ඡන්දෙද. නැත්නම් පටිගයද. නිදිමතද. උද්දච්ච කුච්චේද. විචිකිච්ඡාද කියලා හරියට ඒ වැඩියෙන් තියෙන නීවරණ මොකද්ද කියලා දැනගන්න නම් මේ නීවරණ පිළිබඳව ඔය කියන පක්ඛන්දති පසීදති සම්තිත්තති අදිමුච්ඡති කියන වචන හතර යන්න එපායි. නීවරණ පිළිබඳව බැහැගෙන සතුටු වෙන්න එපායි. මම නීවරණ ඉන්නා තාකල් මගේ හිත වීතික්‍රම වෙන කාමේ නැහැ. මම ඉන්නේ හිතේ පරිඋත් ทาน කෙලෙස් විතරයි. කාම භූමිය එහෙම නැත්නම් වීතික්‍රම භූමිය ඉක්මවලා ඉන්නේ මම. මම දැන් ඉන්නේ පරිඋත් ทาน භූමිය නිසා මේක මම උපයාගත්ත දෙයක්. බුදු කෙනෙක් මට කියපු දෙයක්. අපේ පවුලේ ඔක්කොටමත් කරගන්න බැරි වුණා. මාත් උත්සාහ කරලා ගත්තේ අනේ කොච්චර වටිනවද වීතිකම කෙලෙස් නොවන බවට වග බලාගෙන. ඒ වීතිකම කෙලෙස් වෙනුවට හිතේ හොල්මන් කරන මේ පරිඋත්ථාන භූමිය මේ නීවරණයි මයිලඟ තියෙන්නේ කියලා මේක සතුටින් ප්‍රකාශ කරන්න. එහෙම නැත්නම් නීවරණ වල ඉන්නා දාකල් මගේ හිත වීතික්කම භූමියෙන් ශූන්‍යයි කියලා තේරුම් අරගන්න. මොනම විශ්වවිද්‍යාලයකවත් මේම ෆැකල්ටි එකක් කරේ කියලා මට හිතා ගන්න බෑ මගේ ජීවිත කාලය ඇතුළත. මොනම ප්‍රොෆෙසර් කෙනෙක්ව සබ්ජෙක්ට් එකක් විදිහට මේක උගන්වයි කියලා මට හිතා ගන්න බෑ මගේ මගේ ජීවිත කාලය ඇතුළත. මම උත්සාහ කරනවා ඇත්තටම මේ සතිපත් බව පිළිබඳ විශ්වවිද්‍යාලයක් හදන්න මැරෙන්න ඉස්සෙල්ලා. අදලා කියලා දෙන්න මිනිස්සුන්ට මේ මොකද්ද මේ පිස්සු කෙලින කෙලිල්ල ඕන කෙනෙකුට කාම ලෝකෙට ඉන්න කියන්නේ නමුත් යන මිනිස්සයා කාම ලෝකේ අතහැරපු මිනිස්සයා తాවකාලිකව හෝ මේ වාගේ එහෙම නැත්නම් පැවිදි වෙච්ච කෙනා අනේ කරුණාකරලා පැවිදි ලැබෙන සැප දුක සැපක් කියන්නේ ඉගෙන ගන්නයි කියලා ඒක බුදුරජාණන්සේ කෙලින්ම සඳහන් කර තියෙනවා මේක පක්ඛන්දනය කියලා කියන්නේ ඒක සැපසිප වැළඳ ගන්නයි කියන අරණ්‍ය ජීවිතේ එන දුක් ටික සීප වැළඳ ගන්නයි කියලා කියනවා. නැත්තම් කොහෙද ගිය ගියා තැරපිකේ පිළිබඳ ආදීනව මේ ආස්වාදය. ඉතින් ඒක දිහා බලනකොට ගිහි ගියා තැර මිනිස්සු අරණ්‍ය වල ඉන්න මිනිස්සු එහෙන ගහච්ච තෝම් පිටිනේ වගේ වුණ දිහා බලනකොට එක එක්ක සතුටින් නැහැ. චෝදන ලයිස්තු හදා හදා මට ආගිය අරක හම්බුන්නේ නැහැ මට මේක හම්බුනේ නැහැ මට අතන කැක්කෝ මෙතන පිපුරුම් කියලා බලනවා මිසක්කා මේ හිත මෙච්චර ශූන්‍ය කරලා දෙනවා. ඇත්තටම කියනවා නම් ශූන්‍යතාවයේ 180කට වැඩිය සිද්ධ වෙලා ඉවරයි. යම් කිසි කෙනෙක් කීගේ අතෑරියට පස්සේ මේ කීගේ අතෑරපු ලෝකේ ලැබෙන සැපතික දුක්තික භව සැපයක් කියලා කියන්න පුළුවන්. මේක බුදුහාමුදුරු ලෝකයට ඇති කරපු අලුත්ම සමාජ ධර්මයක්. මේ පැවිද්ද කියන එක. ඉස්සර පැවිද්ද තිබුණ ඇත්තටම ආජීවකයක් හිටියා. ශ්‍රමණයත් හිටියා. නමුත් ਸਰුවචනංශ මේ ගීගේ අතහැරීම මහා බිනිෂ්ක්‍මණය කියලා කියන පුදුම සතුටකින් කරේ. සතුටට ගිහිල්ලා කිසිම දවසක සුද්ධෝදන රජුරණ පණ්ඩියක් කැරී නෑ මට කූල් කරපු වතුර එක ෆ්‍රිජ් එකකින් වණ්ඩේ කියලා. ඩොලර් බහලා වතුර ටිකක් බිව්වා මිසක්කා. යසෝදරාවට කිව්වේ නෑ මගේ සේරොප දෙක ඉරලා තිනවා මහලා දීපන් කියලා. ඇඳුන් නැතුව හිටියා. මොනම දෙයක්වත් තිල්ලුවේ නෑ. ඒ තරම්ම ඒ තරම්ම රජපැටියෙක් හිඟන්නේක් විදියට ජීවත් වෙලා තියෙනවා. අපිට බෑ. අපි අපි ඉච්ච රජසප විඳලත් නැහැ. අර විඳපු ටික තියෙන කෑදරකම නිසා මේ නීවරණ කියලා කියන්නේ පරිඋත්ථානයක් අර කියලා කියන්නේ වීතික්‍රමණයක් අපරාධයක් රාජනීති කැඩිල්ලක් මේක හොඳයි ඒ නිසා මේ නීවරණ පිළිබඳව හදාරමු අපි ඒක අයින් කරන්න හදන්න එපා හදාරමු ඒක එන්නේ නීවරණ පිළිබඳ හැදෑරීමක් එන්නේ අපට ධම්මානුපස්සනාවේ සතිපට්ඨානේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියලා ධම්මානුපස්සනාවේ තමයි අපිට අහෙන්න හම්බෙන්නේ බුදුරජාණන්සේ දේශනා කරනවා. සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං, අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති බජානාති. මගේ හිතේ දැන් කාමච්ඡන්දේ තියෙන මං කාමච්ඡන්දේ තියෙන බව ගන්න. ඒතර කාමච්ඡන්දේ කෙලේශයක් කියන්නේ ධර්මයක් කියලා කියන්නේ. නීවරණ ධර්ම කියලා. මේ කෙලේශයක් ධර්මයක් කරගන්න හැටි. ඒ කරනකොට විතරමයි ගිහිගේ අතහැරපීමෙන් ලැබෙන ශූන්‍යතාවයට අපි බැසගත්තා වෙන්නේ. නැත්තම් අපි මේක අතහැරියා කියලා කියන්නේ ආයෙ වැටෙන්නේ ගිනි ගොඩට මේ කබලෙන් ලිපට වැටෙන්නේ ආයෙ දරුමල්ලෝ ගැන සමිති සමාගම් ගැන අලියු ඇත්තු ගැන රත්තරන් මිනිමුතු ගැන කතා කර කර ඉන්නේ. ඒක නිසා මම නැවතත් කියනවා මේක කවදාකවත් සමිතික සමාගමක සමූහයක් වශයෙන් බහුවචනෙන් කරන්න බෑ. බහුවචන එකතු වෙච්ච ගමන් කෙලෙස් බහුලීකරණය තමයි තියෙන්නේ. Tamanට පුද්ගලයෙක් වශයෙන් තනිව කල්පනා කරන්න පුළුවන් නම් මේ කාම ලෝකයෙන් අයින් වෙලා පරිඋත් ทาน කෙලස් වලට විචිකම කෙලස් වලින් අයින් වෙලා පරිඋත් ทาน කෙලස් මට්ටමේ ඉන්න ලැබෙන එකම සතුටක් කියලා. ඉන්න ලැබෙන එකම සතුටක් කියලා තේරුම් ගත්තා නම් නිවන කියන එක නහය ළඟ තියෙන්නේ. ශූන්‍යතාවය කියන එක අත ළඟ තියෙන්නේ. සාපේක්ෂ ශූන්‍යතාවේ තේරුම් ගන්න නැතුව මේ උපයා ගන්නාලාද නීවරණ ටිකට වෛර කර කර ඉන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා කබලෙන් ලිපුණට වගේ තමයි. ඒ නිසා ඒ ටික ලැබුණාට පස්සේ නීවරණ එළියට ආවට පස්සේ ඒකේ පිහිටිය යුතු ආකාරය ඒකේ ඉතින් ඇවතුම් පැවතුම් ටික බුදුහාමුදුරම කියලා දෙන්න ඕනේ. මොකද මේ නී ගීගේ අතහැරීම අපි බුදුහාමුදුර ගරු කරපු නිසා කරපු දෙයක්. ඒ නිසා මේ නීවරණ ගීගේ අතහැරිය පස්සේ නීවරණ එන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක්. අපි ගිහිල්ලා කියන්න ඕනේ අවසරයි ස්වාමීන් වහන්සේ මට තිබුණා ගොඩක් වීතික්‍රම කැලේස්. තතුම් මැරුවා, හොරකම් කරුවා, කාමීත්‍යාචාරය කරුවා, බොරු කේලම් ඉස්සචන පරිසෝචන කිව්වා. දැන් එව්ව නැහැ. පැහැදිලිවම දැන් සතෙක් මැරෙන්නේ නැහැ කියලා හොරකමක් මෙතන වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයක් නැහැ. බොරු කේලම් ඉස්සචන පරිසෝචන නැහැ. හැබැයි බලන්නකෝ හිත පිරිලා නීවරණවලින්. දෙන්න හාමුදුරනේ උත්තරයක් ඔබ වහන්සේ වග කියන්න ඕනේ මගේ මේ ප්‍රශ්නට කියලා කිව්වොත් බුදුහාමුදුර කියනවා නීවරණ අයින් කරන්නම් මහාන රූප ධර්මයකට හිත දාපන් කියලා. රූප කර්මස්ථානට හිත දාපන්. කායනුපසනාවට හිත දාපන්. කායනුපසනාවට හිත දාන්න නැතුව හිත නිදැල්ලේ ගිය ගමන් ආපහු යන්නේ කාමෙට. කාම ගුණය යන්නේ යන්නේ. එහෙම නැත්නම් ගෙවල් දොරවල් ප්‍රශ්න. එහෙම නැත්නම් අපි අර දාලා ආපු ආතති ටික එන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට එදිනදා ජීවිතයේ හම්බෙන මේ වීතිකමාදී කෙලෙස් සහිත මේ කාමයන් වෙනුවට පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් කියන නීවරණ පැමිණීමම පෙර ගමනක් දියුණුවක්. හැබැයි ඒකට ලුණු මිරිස් කන මොලයක් තියෙන්න ඕන. මේ නීවරණ වලට බණින පිරිස් එක්ක ජීවත් වෙනවට වැඩිය හොඳයි කාම ලෝකේ. ඕනෙම අරණියකට ගිහලා ඕනෙම කමට අනුසුද්ධ කරන්න ගියාම ඒගොල්ලන්ට අර කාම ලෝක කියන සංතනන්දක නිසාද මන් දන්නේ මේ නීවරණ වලට බැන බැන ජීවත් වෙනවා. ඉතින් මේ නීවරණ වලට ප්‍රණිනව විනෝට අපි අහන්න ඕනේ බුදුහාමුදුරන්ගේ. ඔබ වහන්සේ කෙරෙපු නිසායි අපි ගිය ගැතේ. ඕන්නේ ගිය ගැතේ ඊට පස්සේ නීවරණ මොකද කරන්නේ? ඒතර බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා රූප ධර්මයකට හිත දාන්නේ කියලා. ඒක නිසා බුදුරජාණන්සේ මේ මේ අරණ්‍ය වාසී එහෙම නැත්නම් මෙතන කියන මේ මිගාර මාතු පාසාදී ද පූර්වාරාමේ ගත කරන එක දරතයක්. එතන තියෙන අසුඤ්‍යතයක්. අරක ශූන්‍ය වුණාට මේ අසුඤ්‍යතේ අල්ලලා තමයි අර ශූන්‍යතාවේ තේරුම් ගන්න නිසා මේකට සාපේක්ෂතාවාදයක් කියනවා. දැන් මේ අසුඤ්‍යතේ නැති කිරීම සඳහා බුදුරජාන් වහන්සේ විසින් යෝජනා කරන මේ කායනුපස්සනාව මේ චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ Tamanට සක්මන් කරන වෙලාවක් අරගන්න. පටවි ධාතුවේ පටවි ධාතුවේ හැප්පෙන බව වැටහෙනවා. ඒ කියන්නේ පොළවේ තියෙන රළු ගතියේ පතුල ගැටෙනවා දැටෙනකොට එයාට දැන් ඒ පටවි ධාතුවට හිත ගිය ගමන් ගමක් ඇලියත්තු රත්තරම් මිනිමිතු සමිති සමාගම් කියලා ප්‍රශ්න නැති වෙලා විතරක් නෙවෙයි අරණ්‍ය සම්බන්ධ තිබුණ අශුන්‍යතයත් නැති වෙලා මේ පටවි ධාතුව සම්බන්ධ විතරක් දරතයක් පරිලාය කට ගන්න. ඉතින් ආට පුළුවන් වුණොත් තේරුම් ගන්න මේ කකුල පොළවේ හැපෙනකොට දැනෙන මේ ස්පර්ශය, මේ පිරිමතින ගතිය, මේ ඇනින ගතිය, මේ සීතල උණුසුම් ගතිය, මේ කම්පන චංචල දෙක අතර වෙනස දන්නා තාක්කල් මගේ හිත ගමක් සම්බන්ධ කෙලෙසුත් නැහැ අරණ්‍යයක් සම්බන්ධ කෙලෙසුත් නැහැ තියෙනවා නම් කෙලෙසක් තියෙන්නේ මේ පටවි ධාතුව සම්බන්ධයෙන් විතරයි නිසා ඒක ලෝකයක් කෙලෙස් වලින් බලන කොච්චර පොඩ්ඩක්ද මේ නිසා මම ඉන්නවා අශුන්්‍යතාවයක පටවි ධාතුව සම්බන්ධව නමුත් අශුන්්‍යතාවේ නිසා පටවි ධාතු සම්බන්ධ අශුන්්‍යතාවේ නිසා මට 100%ක් විශ්වාසයි මගේ හිත ගමේ නෑ මගේ හිත අරන්නේ නෑ මගේ හිත තියෙන්නේ පටවි ධාතුවේ මෙතෙන්ට එනකොටම කෙලෙස් වලින් 99කටත් වැඩි ඉවරයි. මේ බරපතලම වැඩ දෙකයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේ කරගෙන තියෙන තියෙන පටවි ධාතුවේ තියෙන තියෙන පියවරේ මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කියලා මල් මාලයකට මල් ලැබුණා වගේ පියවරක් පියවරක් තැබීම සිද්ධාර්ථ කුමාරයා ඉපදෙච්ච ගමන් පියුම් පිට ඇවිදින්න වගේ යම් කෙනෙක් කල්පනා කරන්න පටන් අරගත්තොත් ඔය ඔක්කොම පිංකම් පැත්තක දාලා මේ මහා කුසලය කොච්චරක් කරන්න පුළුවන්ද දවසකට? කොච්චරක් කරන්න පුළුවන්ද දවසට අපි දන්නේ නැහැ. මේ පයේ පොළවේ ගැටීමේදී ඇතිවෙන මේ පටවි ධාතු සම්බන්ධ ක්‍රියාවලිය නිසා ගමක් කෙලස් නැති වෙනවා අරණ්‍යයක් කෙලස් නැති වෙනවා දන්නේ අපිට පෙරලා තියෙන සපත්තු දෙකක් තිබුණ නැති නිසා කකුලි ගල් ඇලෙනවා කියන්නේ. දැන් ඒක තමයි චෝදනාව. ඒ ලියනකොට ලියන්නේ බලන්නකෝ මෙහෙමයි ඇවිදින්න බෑ මට මම ඇවිදි සන්තෝෂයි ඇත්තමයි ආසයි සක්මන් කරන්න බෑ කකුලේ මයිල් ඇවිල්ලා. ඇවිදින්න බෑ ලයිසන් නැහැ. පොළවේ යන්න ලයිසන් නැහැ. මේ රජපැටියෙක් කතා කරන්නේ බුදුහාමුදුරෝ අවුරුදු 29 ඉන්නකොට දෑල දෙපැත්තේ රාජකන්‍යාව පවන්සලද්දී රත්තරම් භාජනවල රංජ බොජුන් කාලා ගත කරපු කෙනා අවුරුදු 45ක් හිටියා සබත් සෙරපු නැතුව හැමදාම කිලෝමීටර් 10ක් 15ක් ඇවිද්දා. ඉතින් එහෙම නොකර හිබ්බනම් අපි කියාවේ ඒ බුදුහාමුදුරුවෝ අපි වගේ හිටියනම් එහෙම වෙන එකක් නැහැ. බුදුහාමුදුරුවෝ මේ අඩු කුලයේ ඉපදිලා හිටියනම් අපි ඕක හින්දා අහන්නේ නැහැ. උද්දම කුලයේ ඉපදිලා රජ වෙච්ච නිසා කට උත්තර නැහැ. ඉතින් බාහන පියවරක් පියවරක් තැබීම හරහා කාටද කල්පනා වෙනවනම් මම මේ ගමක් කරදර නැති කරගත්ත අරණ්‍යයක් කරදර නැතුව දැන් තියෙනවා කරදරයක් අසුඤ්ඤතාවයක් තියෙනවා. දරතයක් තියෙනවා පරිලාහයක් තියෙනවා. මොකටද? මේ පටවි ධාතුව පටවි ධාතුව හැපෙනකොට. ඉතින් ඒක මේ ශූන්‍යතාවයේ ලක්ෂණයක් කරගන්න තරම් අපිට කතා දර්ශනේ දන්නවනම් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දන්නවනම් තව ස්වර්ගයක් කොමටද? කාටද තියෙන ප්‍රශ්නයක් මේ තියෙන තියෙන පියවරකට හිත තියාගෙන ඉන්න බෑයි කියලා. කාටවත් නැහැ. ඉඳගෙන ඉන්නකොට හිතන්න. වායෝ පොට්ටබ්බ ධාතුව ඇවිල්ලා නාස්පුඩු දෙක හූරගෙන යනවා. ආශ්වාස කරනකොට නාස්පුඩු හූරගෙන යනවා. ප්‍රශ්වාස කරන නාස්පුඩු හූරගෙන යනවා. එතකොට අපි කියනවා ඒකට වායෝ පොට්ටබ්බ ධාතු කියලා. පොට්ටබ්බ ධාතු හුඟක් කරලා පටවි ධාතුවල කිට්ටුයි. නමුත් හරි විද්‍යානුකූල ගතියක් තියෙනවා. ඇවිදිනකොට නම් පටවි ධාතුව හරි ප්‍රකටයි. ඉඳගෙන ඉනකොට වායෝ ධාතුව තමයි ප්‍රකට. වායෝ ධාතුවේ තියෙන පොට්ටබ්බ ගතිය තමයි මේ පිරිමතින ගතිය. පීරියාන ගතිය කියලා කියන්නේ. ඇබරේෂන් කියලා කියන්නේ. මෙන්න මේ ඇබරේෂන් එකක් දැනෙන දැනෙන වාරේ කාටද තේරුම් යනවනම් මේකේ හිත 100ට 100ක් පක්ඛන්දති පතීදති සම්තිත්‍ත්‍ති අදිමුච්ඡති කියන විදිහට යනවනම් ගමක් කරදර නැති බවට මේක තමයි සීල් එක. අරණ්‍යයක් කරදර නැති බවට මේක තමයි සීල් එක. එහෙම නැත්නම් ලාංඡනය. එනිසා මේ දැනෙන හුස්ම කියලා කියන්නේ ලෝකේ දුක් වලින් කොච්චර ප්‍රමාණයක් ශූන්‍ය කළා දානවා. ඒ ශූන්‍ය කරන බව දන්නේ මේ අසුඤ්ඤේ. මේ අශුන්‍යතාවය නිසා මේ පිරිමැදීම නිසා මේ උණුසුම් සිසිල් ගති නිසා මේ දිග කොට ගති නිසා මේ නාසිකාග්‍රේ වැටෙන නිසා එහෙම නැත්නම් උදරයේ ගැටෙන නිසා ඒ දැනීම අපිට සහතික කරලා දෙනවා ඔබ මේක දන්නා තාක්කල් ගමක් කරදර නැහැ ගමක් පිළිබඳ ආතතිය නැහැ ගෑනු පිරිමින්ගේ සමිති සමාගම් පිළිබඳ ආතති නැහැ රත්තරන් මිනිමිරි පිළිබඳ ආතති නැහැ හරක බාහන පිළිබඳ ආතති නැහැ නිශ්චල චංචල දේපල පිළිබඳ ආතති නැහැ මේ අරණ්‍යයේ තියෙන දුක් කරදර ආතතිත් නැහැ අපිට ආතතියක් තියෙනවා මට අශුන්‍යතාවයක් තියෙනවා. පිරිමැදීමක් තියෙනවා. දරතයක් තියෙනවා. පරිලහයක් තියෙනවා. දුකක් තියෙනවා. මේ පුංචි දුක. මොකද්ද? හුස්ම පීරි ගෑවෙන සුඛ. මේක පිළිබඳව කොච්චර සතුටින් කතා කරන්න ඕනද? කොච්චර සතුටින් කතා කරන්න ඕනේද? මේ කතා කරන තාලෙන් තේනවා මේ මනුස්සයා ශූන්‍යතාවේ දන්නවා. මේ මනුස්සයා දන්නවා මේ කතා කරන නිසා ඒ කතාවට තැන දෙනකොට අර බරපතල කුලස් ඔක්කොම ගිහිල්ලා ඉවරයි. මේ අමු අමු පුතඥෙක්. මේ මුස්ලිම් මිනිසෙක් වෙන්න පුළුවන්. මේ කතෝලික මිනිසෙක් වෙන්න පුළුවන්. බුද්ධහම කවදාකවත් අහපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ මිනිසයාට તો ශූන්‍යතාවයේ 99ක් ලඟ වෙන්න පුළුවන්. හුස්ම ටික ගැන කතා කරන්න දානවා. ඒක අපි සතුටින් කියන්නේ. මං ඉඳගත්තා. මම ඉඳගත්ත පස්සේ එක්ක මට ඉඳගෙන ඉන්න මේ පටවි ධාතුව තේරෙනවා. ඉඳගෙන ඉන්නකොට යට යට පහටිය පටවි ධාතුව වැටලා තියෙනවා. එහෙම නැත්නම් මට තේරෙනවා මේ ඇඳුම් වල පිම්බීමක් හැකිලිමක් සිදු වෙනවා. වෙන වෙන වෙලාවෙ දාන්න. එහෙනම් මේ හුස්ම ටික ගිහිල්ලා නාසිකාග්‍රය හරි කොහේ හරි හැප්පෙනවා තේනවා. මේ ගැන රම්පත් తిරුවක ලියන්න එපායි. මට මෙච්චර හුස්ම ගන්නක් දකින්න පුළුවන් උනායි කියලා. මේ දකින්න හුස්මක් හුස්මක් පාස නිවනනේ. මේ මේක විදිහට කල්පනා කරනවා. කට්ටියගෙන හුස්ම දැක්ක තමයි නිකන් හුලං අප්පයි කිය ඇති වැඩක් නැහැ. ඕක කරලා කවද්ද නිවන් දකින්නේ. ඕක සමතේද? නැත්නම් ඕක විපස්සනා. ඕක ඉස්සරහටද යන්නේ. ඕක පස්සටද යන්නේ. දකින්න හුස්මට මූණට කෙල ගහලාම නෙලියන්නේ. මේ රචනා ශිල්පේ වෙනස් වෙච්ච දවසේ නිවන කනගාව. නිවන නහයයක්. අස්පනා අපිට කියලා අපි සිංහලෙන් කියන. මෙතන ඉන්නවද කවුරු හරි කියන්න පුළුවන් කෙනෙක් මට හුස්ම දැකන්න බැරි වුණා කියලා. ඒ විදිහකට පොළොවේ පය හැප්පෙන්නේ නැහැ කියලා බ්‍රහ්ම ලෝකේ යන්නේ උඩින් යන්නේ කියලා. එහෙම නැහනේ. පොළොවේ ඇවිදිනවා තේරෙනවනේ. මේක නිවන කියලා හිතලා ලියන්න ගත්තොත් මේ ශූන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් කියලා ලියන්න පටන් අරගත්තොත් අපි කොච්චර සතුටු වෙයිද? තබන තබන පියවර පාස නිවනට යන්නේ. අඩියක් තියලා අඩියක් ගන්නකොට නිවනට යන්නේ. මේක බලුකක්ක පෑගුණාමකෝ. අස්ස බෙටි පෑගිච්චාමකෝ. ගොම්බෙට්ටක් පෑගිච්චාමකෝ. මොන දේ පෑගුණත් පින්න පාත යනකොට ඔක්කොම දකින්න හම්බ වෙනවා. ඒක කොයි දේ පැහැගුණත් Taman දන්නවා මේ යන්නේ නිවනට. ඒ නිසා තබන තබන පියවර යන්නේ. ඉතින් මේක ලස්සන කරලා ලියන්න දන්නවනම් ලියන්න පුළුවන් වෙන්නේ අනාගාමී වුණාට පස්සේ කියලා සුද්දෙක් ලියලා තියෙනවා. මේ බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙච්චර ලස්සන අපි මෙතෙක්කල් පහු කරගෙන ගිය ගමන පිළිබඳව හැකි සංඥාවෙන් ලස්සන වචනේ පක්ඛන්දති පහීදති සම්තිත්‍ත්‍ති අදිමුච්ඡති කියලා ලියන්න අනාගාමී වෙන්න ඕන. අපි හිතන්නේ කවදාකවත් මේ පොළොවේ වැඩි තියෙනකොට මේ දැනෙන තදකමේ මෙච්චර ලොකු විමුක්තියක් මෙච්චර ලොකු ශූන්‍යතාවයක් මෙච්චර ලොකු ධර්තේ අඩුවීමක් තියෙනවායි කියලා. ඉතින් මේක හරවලා දෙන්න නිවන් දැක්කට බුදුහාමරණ මහා කරුණාව තිබ්බට අපිට කිව්වට අපේ කලේ මුණින් නමල නම් තියෙන්නේ වක් කරන ඔක්කොම පිටන යන්නේ. ඇති වැඩක් නැහැනේ. මේකේ ප්‍රයෝජනෙ සලකලා බුද්ධ ආගම පාවිච්චි කරන්න දන්නේ නැහැනේ. නැත්තම් බුද්ධ ධර්මේ පාවිච්චි කරන්න දන්නේ අපි කියන්නේ ඌව දැනගන්න අපිට ත්‍රිපිටකය දැනගන්න ඕනේ දස පාරමිතා පිළිලා තියෙන්න ඕනේ ත්‍රි හේතුක ප්‍රතිශාන්ති ලබන්න ඕනේ ඕක වෙන්න මෛත්‍රී බුද්ධ සාසනය එන්න ඕනේ නැත්නම් ධම්මදිව යන්න ඕනේ ඔක්කොම බයිලානේ ඔක්කොම බයිලානේ මෙච්චර ලස්සන මේ බුදු ජානසෙ කියලා තියෙදි ඊට පස්සේ බුදු ජානසෙ බොහොම ගැඹුරකට ගෙනියනවා යම් කිසි කෙනෙක් ඊට ඉස්සලා තෝරනම් අපිට මේකට අතරමැද කැලලක් දාන්න පුළුවන් අරණ්‍ය වාසයේ ජීවත් වෙනකොට අරණ්‍ය ලොකු නම් දුක වැඩි. අරණ්‍ය අක්කරයක කරන දුක අක්කරයක් අපිට හම්බ වෙනවා. අරණ්‍ය අක්කර දෙකක් නම් දුක් අක්කර දෙකයි. නිසරණේ 385ක් අක්කර තිබ්බා. මේ පහුගිය දවස්වල තිබුණ කැලිය කපල ප්‍රශ්න නිසා අපිට අක්කර ගන්න 28ට අඩු කරා. දඬුවම් කරා. මට පුංචි ජොලියක් ගියා. ඔය 385කට කරදර වුණේ 28 හොඳ නේ කියලා. ඒ වුණාට මට බැන්නා. ඔබ වහන්සේ මේ නිසි බලධාරී වුණාට පස්සේ තිබුණු අක්කර ටිකක් ඇති වුණා කිය. මට නෑ හොඳයි අප්පා ඔය අක්කර ගන්න අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ අරණ්‍යයක් පුරා පැතිරෙන හිත විලාවක පුළුවන්ද කියලා අහනවා කයට සීමා කරගන්න. මම හිතනවා මගේ හිත දඟලනවා හැබැයි දඟලන්නේ කය ඇතුලේ. දැන් ගෙවල් දොරවල් ඇතුලේ රටක් ඇතුලේ නෙමෙයි. ලෝකයක් ඇතුලේ නෙමෙයි. අරණ්‍යයක් ඇතුලෙත් නෙමෙයි. කය ඇතුලට ගන්න පුළුවන්. කොච්චර ශූන්‍යතාවක් හම්බෙනවද අපි මේ චක්‍රාවාට හොයාගෙන මන්දාකිනියක් හොයාන දුක හොයාගෙන යනව අන්වීක්ෂ දාගෙන දුරේක්ෂ දාගෙන මේ විද්‍යාඥා විතර අම්බන තකතිරු මරි මෝඩ පරිමිනියෙක් ඇත්තේ නැහැ. බාහිර හොයන්න හොයන්න දුක වැඩි. භය හොයන්න වෙන දුක වැඩි. ඒ වෙනුවට මේ පටු සීමාවකට අරගෙන ඒක පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්නවට ඕනනම් හොඳයි ඔය ලෝකයක් ඒවල බලා ගන්නට. ලොකු සංසය කියනවා දොඩම් ගොඩක් බලා ගන්න ගියාට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. එකක් අතින් ගනි. ඒක අහුවෙනවා. දොඩම් ගොඩක් බදාගෙන කාටවත් අහුවිලා තියෙනවද? විද්‍යාවෙන් කරන්න හදන්නේ බදා ගන්න තමයි හදන්නේ. එකක්වත් අහුවෙන්නේ. ඊට මිට වෙනවද එකක් ගනි. බුදුසෙන්සේ සඳහන් කරනවා මේ ලෝකෙ ගැන ඉගෙන ගන්න නම් කාය ගැන බලපං. මේ ව්‍යාම මත්තේ කලේබරේ සසංජීමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේ මහණි මේ බඹයක් පමණ වූ සංඥාව සහිත කයෙහි සසංජීමි සමනකේ මනයක් මනසක් සහිත කයෙහි මුළු ලෝකෙම තියෙනවා අපි මේකේ ඉඳගෙන බාහිරේ බලන බැල්ම තකතිරුයි අමනයි පරි මොඩයි කාටවත් කරන්න බෑ මිනිසෙකුට අර පුළුවන් මේ හම්බෙච්ච මනුස්සකය මේ ලෝකේ තියෙන වටිනාම සම්පත්තිය දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කියලා මේ කයට හිත සීමා කරගත්තා. සිද්ධ වෙන තියෙන දුක් සහ විඳින්න තියෙන කරදර කයකට සීමා වෙනවනේ. ඒකට මේ manussාත්ලාභයක් ලැබුවේ අපි. පෙරපින් කරලා. දැන් මේකේ ඉඳගෙන බලන්නේ ගෑණි බලන්නේ මිනිහාගේ කය දිහා. කෙල්ල බලන්නේ කොල්ලන්ගේ කය දිහා. කොල්ල බලන්නේ කෙල්ලන්ගේ කය දිහා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පංචස්කන්ධේ දසස්කන්ධයක් බාටපත් වෙනවා 15ස්කන්ධයක් බාටපත් වෙනවා 20ස්කන්ධයක් බාටපත් වෙනවා ඉතින් මේක තමයි ලෝක ලෝක දිනුනෝ කියන්නේ බුදුහාමුදුරු කියනවා ලෝක දිනුනෝ කියලා කියන්නේ සුසාන වර්ධනයක් කියලා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ ඒකයි මම කියන්නේ TNT පෙත්ත තියාගන්න කියලා දිවියර තියාගන්න නැත්නම් heart pressure නගිනවා අපි මේ බුද්ධ ආගමේ මොනවද බලාපොරොත්තු වෙන්නේ මෙච්චර කාලේ ස්වර්ගයට ගිහිල්ලා ඔය රවුමක් ගහලා පික්නික් එකක් ගහලා මෙහෙත් ඇවිල්ලා රජ වෙලා ඊට පස්සේ සිටු වෙලා ඊට පස්සේ ඇමති වෙලා පිස්සු කෙලින් ඉසහායට බුදු ආමතුරෝ ගලවන්නේ ලෙල්ල කේල් ගෙඩියක් ගලවලා දානවා. ගලවලා දාලා කියනවා මේ කයට සීමා කරගන්න පුළුවන් නම් ඒ කයක් කරදර තියෙනවා. කයක් දරස තියෙනවා. කයක් පරිලාහ තියෙනවා. ඒ කයක් පරිලාහ දරද තියෙන තාක් කල්යාට සාතිකයක් තියෙනවා. කයෙහි දරතේ වැටෙන තාක් කල් ලෝකේ දරතේ වැටෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සාපේක්ෂතාවය කියලා. කයේ දරත පරිලහ වැටෙන තාකල් අරණ්‍ය කරදර වැටෙන්නේ නැහැ. ඒ නිසා කරදර කයක් කරදරයට ප්‍රේම කරන්න. කයක් කරදරයට මෛත්‍රී කරන්න. මේ පුංචි කරදරේ නිසා විශාල කරදරයක් අපිට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. අරණ්‍යක හිටියලු ස්වාමීන් වහන්සේලා තුන් නම. ඉතින් වස් කාලේ වෙනකොට ඒ තුන් නම කතා කරලා කිව්වලු අපි මේ වස් කාලේ වෙනදට වැඩිය භාවනා කරන්න ඕනේ. ඒක නිසා මේ අදිෂ්ඨානයක් ගන්නයි කිව්වා. මේ කෙලෙස් අඩු කිරීමේ අදිෂ්ඨාන, ශූන්‍ය කිරීමේ අදිෂ්ඨානය. ඒක સમાપ્ત වුණාට පස්සේ ආ පොඩි මහමුරුන් ඇහුවට පස්සේ කිව්වලු මම යණ යන තැන පින්ඩපාත පාත්‍රයේ හොදලා පඩතුලිය සංගවාගෙන පින්ඩපාත යන්නේ යම්තාක් ගොදුරු ගම කැහැසිරෙනවාද මගේ හිත කවදාකවත් මගේ ගොදුරු ගම සහ අරණ්‍ය පිට ගියේ නැහැ. මම යණ යන තැන ඒක හරි ගැසලා මම අරස කරයි කියලා. ඊට පස්සේ ලොකු ආමුදුගල හොඳයි. දෙවෙනි ආමර ගැවලු ඔබ වහන්සේ කොහොමද වස් කාලේ හිත පරිසංගය. ඒකලු මං එළියට යනකොට අරණෙන් යනකොට මම ඇස් නැත්තෙක් වගේ හැසිරුණේ. කන් නැත්තෙක් වගේ හැසිරුණේ. දැනෙන්නේ නැති කෙනෙක් වගේ හැසිරුණේ නිසා මගේ හිත මං කවදාකවත් ගමට ගෙනිච්චේ නෑ අරන්නේ නැත කරයි කියලා. පින්නපාත යනකොට තරණින් එහාට යනකොට මම දන්නවා මේ පේන දේවල් දිහා මම බලන්නේ අහන්නෙත් නෑ. ගන්ධරත් විඳින්නේ නැහැ. පුළුවන් තරම් මං අරණ්‍ය සීමා කරන්න හිටියයි කියලා. ලොකු ආම්රකවල හොඳයි කියලා. ඊට පස්සේ දින්නම ඇහුවලු ඔබ වහන්සේ මේ කොහොමද වස් කාලේ ගත. ඊට පස්සේ කළු මම මගේ කයින් එහාට හිත යන්න දුන්නේ ගමේ හිටියත් අරන්නේ හිටියත් මේ කයින් එන හැම විඳීමක්ම හැම දරතයක්ම හැම පරිලාහයක්ම මට ආරස්සක වැටක් වගේ මං කයෙහිම හිතපවත්තගෙන හිටියයි කියන්නේ. ඉතින් අපි අපි විඳහා චින්තනය කියලා මොකද කරන්නේ? දැකම නැති චක්‍රාවාට වලට යනවා. අඟහරු ලෝකේ පස් පරීක්ෂා කරනවා. හඳේ පස් පරීක්ෂා කරනවා. ගියේ නැති මේ ග්‍රහ ලෝකවල උෂ්ණත්වය කොහෙද තියෙන්නේ කියලා බලන්න. මේ කුණු අරබ තියෙන තියෙන කවදාකවත් වර්තමාන මොහොත ගැන සතිය පවත්වන්න බෑනේ. මේක මට වැටුණාද දන්නේ නැහැ. විද්‍යාව ඉගෙන ගන්න දිග්ගටම උගන්නනේ උන්ටයි කළු ලෑල්ලටයි චෝක් වලටයි සේරටම මම වෛර කරා. මේ මොන කුණු හරපැද්ද මේ උගන්නනේ අදාළ දෙයක් උගන්නපා කරන්නෙම ඩිස්ට්‍රැක්ට් කරන එක වර්තමාන මොහොතේ මම දැන් කියන එක අයින් කරනවා. ඉතින් අපි පොඩි දරුවන්ට මොනවද කරන්නේ අපි? මේ මේ අධ්‍යාපන ක්‍රමය හරහා. මේ තියෙන තාක්ෂණය හරහා. මේ තියෙන යටිතල පහසුකම් හරහා. අර පුළුවන් තරම් ඩිස්ට්‍රැක්ට් කරලා දාන නිසා උපදින හැම එකෙක්ම අද දෙමව්පියන්ට වෛර කරනවා. මොකද පොඩි එකාට තේරෙනවා. ඕගොල්ලෝ දන්නේ නැත්නම් අහන්න. හැම පොඩි එකෙක්ම හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කරනවා. ඒක පැහැදිලිව ප්‍රකාශ කරනවා දලලාමතුමා. ඉස්සර තිබුණේ ඒකත් කිව්වොත් තරහ වෙනවා හැබැයි කමන්නේ මං කියන්න. ඉස්සර තිබුණේ තරහ තාත්තට දැන් තියෙන තරහ අම්මට. දැන් අවුරුදු 40ක් ඇතුළත වෙච්ච වෙනස. ශිෂ්ටාචාරයේ වෙනස ඉස්සර පොඩි එකා වෛර කරුවේ අපි වෛර කරුවේ අප්පච්චිට. දැන් පොඩි එකා වෛර කරන්නේ අම්මට. ඒක පොඩි එකෙන් අහගන්න ඇයි කියලා. මං දැන් වයසේ ඉඳ මං ඕවා කියන්න යන්නේ නැහැ. ඒ නිසා මොනවද මේ කරන්නේ? ඒ නිසා පොඩි එකට කියන්න පුළුවන් නම් මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ බලපම් පොඩ්ඩක් එක හුස්මක් දිහා බලපම් පුළුවන් එක පියවරක් දිහාත් කියලා. කවදාකවත් හිතාවිද මේක අධ්‍යාපනයක් කියලා. කවදාකවත් හිතාවිද මේක මේ ශූන්‍යතාවයකට ගෙන යාමක් නැත්තම් කෙලෙස් අඩුවීමක් කියලා නෑ. ඊට මීට වැඩිය හොඳයි. අහවල් රටේ අහවල් අඟහරු ලෝකේ අරවා මේ උගන්නන උගන්නන මිසක්කා. බුදුරජාණන්සේ කවදාකවත් වැරදිලාවත් එහෙම එකක් කියලා දෙනවා කියලා. Mind your own business. Be mindful. මේ කය ගැන බලාගන්න. ඊට වැඩි විශ්වවිද්‍යාලයක් නැහැ. ඉතින් ඒ කයේ හිටියට පස්සේ අපේ හිත කොච්චර කොච්චර පාළු ගතියක් දැනනවද කියලා බලන්න. තුච්ච ගතියක්. මහා කම්මැලිනේ කයට හිත ආපු ගමන් අපි බලන්නේ මොනවා හරි කරලා මේක අලුත් වැඩියා ගන්න කෙලස් ඩිංගිත්තක් අරකට දාන්න නිකන් උම්මලකට දානවා වගේ. පතෝලොද්දට උම්මලකට දානවා වගේ කන්න බෑ අප්ප නැත්තම්. පතෝලොදි කන්න බෑ. උඩ උම්මලක ටික අර මේ දාන්න කටගැස්ම දාන්න ඕනේ. ඒ කටගැස්ම තමයි අපි කියන්නේ පිළිහුඩු කියලා ඉහෙඳ තියනයි කියලා තියෙන්නේ. ඒ නිසා කාට හරි පුළුවන් නම් ගමක් අතහැරලා අරණ්‍යයට ආවා. අරණ්‍යයක් අතහැරලා වල තමන්ගේ කායට හිත ගන්න උහිට එහා නිවනක් නැහැ. කායට හිත ගත්ත හැම වෙලාවෙම නිවන කියලා හිතාගන්න. තමන්ගේ කයේ හිත පවතින හැම වෙලාවෙම නිවන. ඒක කියනවා මෙහෙම ඒ Hindu ස්වාමි කෙනෙක් කියනවා කය නිවන් දැකලා තියෙන්නේ හිත කයත් එක්ක ඉන්න තාක්කල් හිතත් නිවන් දැකලා. කය නිවන් දැකලා තියෙන්නේ හිත කයත් එක්ක ඉන්න තු අතීත අනාගතේ නම් අරය ගැන අතන මෙතන හිත එකක්. ඊසා මේ ලැබිච්ච දුර්ලභ manussත්ව ප්‍රතිලාභයේදී කයත් එක්ක හිත පවත්වාගෙන ඉන්න පුළුවන් නැත්නම් ඒක වැඩි වෙනම නම් ඒ තාහකල් අපි ශුන්්‍යතමිතං ආනන්ද ගාමං ශුන්්‍යතමිතං ආනන්ද අරඤ්ඤ අපේ හිත ගමෙන් කරදර වලින් ශූන්‍යයි අනන්‍යයක් කරදලෙන් ශූන්‍යයි. කරදර ටිකක් තියෙනවා. අශූන්‍යතාවයක් තියෙනවා. කය සම්බන්ධ කරන එක බොහොම පොඩ්ඩයි. ඒ පොඩ්ඩ හේතු කරන මෙච්චරක් දුක්ඛන්දක් අයින් කරන්න පුළුවන් නම් manussපත්ත පටිලාභේ වටිනාකම චන සම්පත්තිය වටිනාකම ඉතින් එදාට තේරෙන පටන් අර ගන්නවා මේ ශූන්‍යතාවයේ දුන්නට හිත කැමති නැහැ. ඉතියාගේ ජඩගති වලින්, ෂටගති වලින්, මායාවී ගති වලින්, වංචනික ගති වලින් පුළුවන් තරම් අතීත දුරනවා, අනාගතේ දුරනවා, අරය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, ඒකල රචනා ලියනවා, නෝබෙල් ප්‍රයිස් ගන්නවා, චිත්‍ර අඳිනවා, සංගීත කරනවා, නටනවා, වට්ටක නටු නටනවා, උඩරට නටු නටනවා, පාතර නටු නටනවා, අනුමුත් කලබනවා, අලුංගෙත් කක්ක ගාවනවා, ගාලා නටන ලෝකයක් මේකේ තියෙනවා. මේ ලෝකෙත් සතිය පවත්වන්න පුළුවන් එච්චරයි මට තියෙන එකම අභියෝගේ මේ තරම්ම distractions තියෙන ලෝකේ වුණත් සතිය පාත්තන්න පුළුවන්. ඒක ඕනම කෙනෙකුට අභියෝගයක් වශයෙන් දෙන්න පුළුවන්. ඒක මම හිතන හොඳ ශ්‍රේෂ්ඨ අභියෝගයක් කියලා. මොන තරම් දුකට මොන තරම් ලෙඩකට මොන තරම් කරදරයකට ආවත් සතිය පාත්තන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් අපිට දීලා තියෙන. මොකද මේ සතිය කියන්නේ ජම්ම දායාදයක්. ඒක කවුරුත් දෙන එකක් නෙවෙයි. මේ බාහිර තියෙන මේ හිත වික්ෂිප්ත කරන දේවල් කොච්චර තිබ්බත් සත්‍ය පාත් ගන්න පුළුවන් නැත්නම් මම මේ වගේ ඉඳලා බණ කියලා ඇති වැඩක් නැහැ. මේ මේ වගේ රටකට ඇවිල්ලා බණ කියලා වැඩක් නැහැ. මේ වගේ රටකෙලත් කරන්න පුළුවන්. ඒක හොඳට තේරුම් අරගන්න මේ ශුන්‍යත ලෝකං අවෙක්කසු මච්චු රාජා සදා සතු. මේ ලෝකේ ශූන්‍ය විදියට බලපං නිටතරම සත්‍යමත්යං. ඒක නිසා ඔබ හිතාගනින් ඔබේ කයට හිත ගත්ත ගමන් සියලු කෙලෙස් ප්‍රහාණය කරයි කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. මේක සාපේක්ෂව. කයේ හිත පවතින තාක් කල් හිත සැනසෙනවා. නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරී යස්සායන් ඊදිසෝපති කියලා නිබ්බුත පද කිව්වේ. ඒ තමන්ට කවදා හරි තේරුම් ගන්න පුළුවන් මම ලැබු මේ manussත්ව පැටලාවේ මම වැඩි වෙලාවක් හිත පවත්තන. ඉතින් හරියට මිනිස්සු බනිනවා මේක හරි ආත්මార్థකාමී තනිම නිවන් දකින්න හදනවා කියලා. ඒක තමයි සිල්වතට හම්බෙන තෑග්ග මේ තනියම නිවන් දකින්න අපේ පවුලේ 11 දෙනෙක් ඉන්නවා 10 දෙනාම මට බයිනවා. මෙච්චර ඉගෙනගෙන ඔක්කොම කරලා කැලේකට ගිහිල්ලා තනියම නිවන් දකින්න හදනවා. ඉතින් මම කව කමන්නේ බැන්නට හැමදාම බනින්නේ නැහනේ. ඔය පෑද්දයක් බැනලා යනවනේ. ඊට පස්සේ දවස් 364ක් තියෙනවනේ තව මට. බැනලා ඵලයන්. මොකද මේගොල්ලෝ ගා ගන්න විදියට කක්කමයි ගෑවිලා නැති නිසා ඒගොල්ලන්ට ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඇවිල්ලා මට පැල්ලයක්. බැච් එකේ හිටපු යාළුවොත් එහෙමයි. තෝ තෝ තෝ පළ කැලේකට ගිහලා. යස් උලෝපාත් කරගත්ත ගැලේකට ගියා. ගිහිල්ලා මේ ශරීරයට මම සලකන්නේ කෝවිලකට සලකනවා වගේ. දේවාලයකට සලකනවා වගේ. ධාතු කරටුකට සලකනවා. හොඳට ඛණ්ඩ දීලා, හොඳට නාන්න දීලා, හොඳට සැප සම්පති දීලා කියන පුල්ලුවන් තරම් හිත මේකේ තියාගනි. මේකට ප්‍රේම කරපන්. ඒ මොකටේ? අර විශාල ගමක් දුක් ආතති නැති කරන්න. විශාල මේ අරණ්‍යයක් ආතති දුක් නැති කරන්න කයේ හිත තියෙන තාක්කල් යණ යන තැන ඉබ්බ යනකොට කට්ට අරගෙන යන නිසා කූඩාරමත් එක්කම තමයි යන්නේ. මේකත් එක්ක යාළු වුණාට හැම වෙලාවෙම යාළු. එතකොට කියනවා විදේශයක් නැහැ කියලා. ඇඟත් එක්ක යාළු වෙච්ච මිනිහට විදේශයක් නැහැ. කොහේ ගියත් මේ කට්ට ඇතුලේ ඉන්නේ. මොන කෑම කෑවත් කොහේ බුදියා ගත්තත් ජෙට් ලැග් ආවත් මොනවා වුණත් මම ඉන්නේ මගේ බూరు සහෝදරයත් එක්ක. පුළුවන් තරම් ඌව ෂේප් කරගන්නව මොනම જાතින් හරි නැත්තම් මෙයා ලෙඩ කරගත්තොත් මොකුත් කරන්න බෑ. ලෙඩ වෙන්නේ නැති එක මට කන්ට්‍රෝල් එකක් නැහැ. හැබැයි ලෙඩ නොවීම සඳහා කරන්න තියෙන උපරිම මං කරනවා. මොකද මං දන්නවා මේකේ සහයෝගය නැතුව මට යන්න බෑ. ඔයගොල්ලෝ කොච්චර සහයෝගය දුන්නත් සත පහක ඇති වැඩක් නැහැ. මේ කය මේ කයේ සම්පූර්ණ පක්ඛන්දති පසීදති සම්තිත්තති සම්නිචිදති මේකට බැහැගෙන ජීවත් වෙන්න. පක්ඛන්දනේ කියලා කියන්නේ ඒකට බැහැ ගන්නවා. පසීදති කියන්නේ බොහොම ප්‍රසාදමත්ව ගත කරනවා. මට ලැබිච්ච මේ කය ලුප්පරීම යානිකතාය වත්තුකතාය අනුත්ථිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය කියලා තියෙනවා. මේක මට යානයක් කරගන්න. මේක මට වස්තුවක් කරගන්න මේක මම ඉඳ අරගෙන තමයි යන්නේ මේ ගමන කියලා හුදුවට වහට ග්‍රීස් දාලා වතුර දාලා හොදලා ඔක්කොම ලස්සට තියාගෙන ඉන්නවා. එහෙම නොවුනොත් අර ගමක් කරදරයකට එනවා. අරණ්‍යයක් කරදර ඇඟට එනවා. ඊට පිට වැඩි හොඳ මේ කරදර ටික. ඒ නිසා වේදනාවක් එනකොට හරි සතුටක් එනවා. දැන් ෂුවර් නේ ඇඟේනේ හිත තියෙන්නේ. ඇඟේ වේදනාවක් කියලා කියන්නේ ෂුවර් එකටම ඇඟේ හිත තියෙන්නේ. දුපක් වෙනවට වැඩියි. ඒ වගේම මේ සද්දයක් ඇහෙනකොට හුත්තටම ෂුවර් නේ දැන් ඉතින් හිතලා අහනවා නෙමෙයි ඇහෙන සද්දයන්නේ. මම මෙතන. ඉතින් ඒ නිසා වෙනදා එන හැම කරදරයක්ම මේ භාවනාවට බාධක සාධක වෙනවා. කරදර එනකොට හිත හිතා ගන්නවා ගෙදර හිටියා නම් අම්මගේ කරදර බලනවා තාත්තගේ කරදර බලනවා අර ලෙඩාගේ කරදර දැන් මොකුත් නැහැ මේ මගේ කරදරනේ කොහොඳයි ඉච්චරයි කියන්නේ මේ මේ මගෙන් කියන කරදර ටික හොඳයි අනුන්ගෙන මොන එකටත් වඩා මේක මේක බලන්නේ නැතුව අනුගව මොනවද බැලුවත් ඒක තන්නේ කර එස්කේපිසම් එකක් ඒ තන්නේ කර ආත්ම සංඥාවෙන් එහෙම නැත්නම් තණ්හාමාන දිට්ඨි වලින් කරන්නේ මේකත් තණ්හාමාන දිට්ඨි තමයි හැබැයි මේකේ කෙලවරක් අරක කෙලවරක් නැහැ. එහෙම අපි අම්මලා තාත්තලා ගැන, දුව දරුවෝ ගැන, වස්තු ගැන කල්පනා කරනවා නම් ඒක හොඳ නම් අපි ගියාත්මේ දාලා ආපු අම්මලා තාත්තලා ගැන කල්පනා කරන්න එපායි. අපි ගියාත්මෙත් ඉඳ ඇතිනේ බල්ලෙක් උනා හිටියත් දරුවෝ මල්ලෝ ඉඳ ඇතිනේ. අපිට ලඟුම් පොලක් තියෙන ඇතිනේ. ඒක හත පහ කල්පනා නැන්නේ. තත්තර තත්තර අභිනන්දති යانے යන තැන බදා ගන්න. ඒ ඒ තැන බදා ගන්න. ඉතින් මේක බදාගත්තට පස්සේ බුදුචනාංශ මේක බදා නොගන්න අපිට වෙනට අඩයක් දෙනවා පිවට් එකක් දෙනවා කයේ හිත පවත්තන ඊට පස්සේ තමයි මේ කය කියලා කියන්නේ හතර මහා ධාතුන් හතර මහා ධාතුන් මේක සැරේ කිපෙන්නේ එක ධාතුවක් කිපෙනකොට අනෙක් ධාතුව යට යනවා ඒ නිසා කිපිච්ච ධාතුවට සතිය පවත්තන්නේ කියලා තියෙනවා කිපිලා තියෙන පටවි ධාතුවන පටවි ධාතුව මුල් කරගෙන භාවනා කරන්න කිපිලා තියෙන වායෝ ධාතුවන වායෝ ධාතුව මුල් කරගෙන භාවනා ආපෝ ධාතුව නම් ජලය නම් වැగిරෙන ගතිය ඒක මුල් කරන භාවනාව. තේජෝ ධාතුව නම් උණුසුම නම් දාහ නම් සීතල නම් ඒක මුල් කරන භාවනාව කරනවා. මොකද්ද එහෙම කියන්නේ? පඨවි ධාතුව මුල් වෙච්ච වෙලාවක් එනකොට අනික් ධාතු තුනම යටපත් කරනවා මේ පඨවි ධාතුවේ තියෙන කඩප්පුලි ගතිය. තේජෝ ධාතුව එළියට එනොත් අනික් ධාතු තුනම යටපත් කරනවා ඒ උ තන්නේ කර අධිරාජ්‍යවාදී ක්‍රමයකට යන්නේ. මේ එක මේ කය හදන හතර දහන ධාතු උනොත් අවස්ථාවක්. එකෙක් එන්නේ අනිත් තුනේ යටපත් කරන. ඒ නිසා භාවනා කරනකොට යටපත් වෙච්චිව හොයන්න යන්න එපා. මතුවෙච්චිව බලන්න. යථාපාකටම් විපස්සනා අභිනිවේෂෝ කියලා කියන යමක් ප්‍රකටද. එතන විපස්සනාට යන්න මේ කයට හිත දාලා බලන කොකද ඉතරහින්නේ කියලා. නයි හතර දිනක් ඉන්නේ. මේ කොයි නයාද ඉන්නේ ඉච්චරයි. ඌත් එක්ක ගමන තියෙන්නේ නැති නයි යන හොයන්න යන්න. රෙද් අතේ දාගන්නත් එපා නැති නයි අරගෙන. මේ ඉන්න නැත් එක යන ගමනක් මේකදී බොහොම සරල. බුදුහන්සේ කියන්නේ ඒ තරම්ම සරලයි. ඉතින් එතෙන්ට තමයි මේ පටවි ධාතුව එන්නේ. යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්තම් සක්මනේ ඉන්න පැයක නැත්තම් සක්මන් සක්මන් කරන පැයක මම කොච්චරක් මම ඉන්න කයෙහි නැත්තම් මේ මේ ඉබ්බයි කට්ට ඇතුළට වෙලා ඉන්න පුළුවන් ගතිය තියෙනවද කියලා බැලුවොත් ඒක දියුණු කිරීම සඳහා අපිට දහසකුත් ක්‍රමසාවිදි තියෙනවා. අපි තාම ඉන්නේ මොන්ටිසෝරි පන්ති. නොයෙක් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ඒ ක්‍රම පිළිබඳ තියෙන ප්‍රභවතාවය එහෙම නැත්නම් ප්‍රභවයේ පැත්තෙන් බලනකොට අපි ඔක්කොම සමානයි. අපි ඒක දන්නේ නැති නිසා අපි මේ පැත්ත හොයලවත් නැහැ. මේ කයත් එක්ක වර්තමාන මොහොතත් එක්ක දැන් ඉන්න තියෙන හැකියාව හොයන්න බැලුවොත් අම්මා මලත් මම දැන් මෙතන කියලා දැනගන්න පුළුවන්. ඉසගිනි ගත්තත් මම දැන් මෙතන කියලා දැනගන්න පුළුවන්. පටාචාරගේ දරුවෝ දෙන්නම මරුණා මිනිහත් අම්මා තාත්තත් මැරුණා සහෝදරයත් මැරුණා. හෙළුවෙන් මේ වගේ සභාවට ආවට පස්සේ බුදුන් කියනවා නංගේ සීයලෝපන් කිව්වා. සීයලෙව්වා. සීයලෙව්වා. දරුවෝ දෙන්නම මැරිලා, මිනිහත් මැරිලා, අම්මා තාත්තත් මැරිලා, සහෝදරයත් මැරිලා, සර්පේ පියා කුසෙත් දකින්නකොට බය වෙනවා. ගින්නක් දකින්නකොට බය වෙනවා. වතුරක් දකින්නකොට බය වෙනවා. සූ සූ ගානවා, කෑ ගහනවා. පිස්සියක් ආවේ. බුදුහාමුදුරට කවදාකවත් හිතයි මේක කියන්නේ මේ කවට කියන්නේ මේ ගෑනට රෙද්දක් අඳපන් කියයි. බුදුහාමුදුර රෙදි ඇඳුවේ නෑ. බුදුහාමුදුරණන්ගේ සීලෝපංකව සීපීටියා. ඒ නිසා මොන කරදර අපි ළඟ තිබ්බත් ඒ ඔක්කොටම වැඩි සතිය බලවත්. කයේ හිත පැවැත්වීමයි කරන්න තියෙන කියලා දන්නවනම් ඒක ශූන්‍යතාවයේ පිළිබඳව ගැඹුරු හෙට්ටුවක් කය හිත පවත්වනවා නිවනම කියලා හිතාගත්ත ප්‍රශ්න නැහැ. ආන්නේම කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි මේ කයට කොච්චර දවසකට වෛර කරනවද කියලා. මිනිස්සයා කියන සතා කරන්නේ මුළු ජීවිතේම කයට වෛර කරනවා. මේ රූපලාවන්‍ය කියන්නේ කයට වෛර කිරීම. ශක්ති වර්ධනයේ බල වර්ධනයේ මේ ව්‍යායාම ඔක්කොගෙම කරන්නේ මේ තියෙන එක හරිනේ. මෙතනදී හොඳට කරන්න පුළුවන්. ඉතින් වැඩේම ඒක ආලවට්ටම් කර කර ඉන්නවා මිසක් කවදාකවත් මේ තියෙන එක අගේ කරන්න දන්නේ නැහැ. ගාන්ධිතුමා කියන්නේ බොහෝම දුර්වල මිනිසෙක්. එයා ඇති කරගත්ත කීර්තිනාවේ නිසා හැම වෙලාවෙම ආරාධනා එනවා. අපි ආවල් දවසේ මෙහෙම එකක් කරනවා ඔබතුමාට එන්න පුළුවන් කියලා. ඉතින් කියනවා මම නම් කැමැත්ත නම් තියෙන එන්න තමයි. ඉතින් මේ ඇඟ දුරෝලයිනේ. ඒස ඔගොල්ලෝ පෝස්ටර් එකේ දාන්න ගාන්ධි එනවයි කියලා. මේ බూరు සහෝදරය ඉඩ දුන්නොත් මං එන්නම් කියනවා. ඉදාට මම ලෙඩ වෙන්නේ නැති හිටියොත් එන්නම්. පෝස්ටරේ දාන්න. නේරුත් කියනවා. මගේ නම දාන්න එයිද නැද්ද කියන එක මම ඕගොල්ලන්ට කියන්න ෂුවර් නෑ. අපිට වැඩ ගොඩක් තියෙනවා දාගන්න කියලා. ඒ වගේ මේ කය හොඳට නාවලා කියලා හොඳට තියාගන්න බුදුහාමුදුරුවෝ විතර ලස්සන දිනචරියාවක් ලස්සන කය පිළිදඟු කිරීමේ ක්‍රම කියලා දීපු වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් හෝ තොරතුරු නෑ මේ සුද්ධලිය වීඩියෝ පුදුම විදියට කියලා දීලා තියෙනවා භික්ෂුවක් වැඩ කරනකොට ඒ කටයුතු කරන හැටි තමන් ඉන්න කුටිය පරිස්සම් කරගන්න හැටි සෞඛ්‍ය පරිසම් කරගන්න හැටි පුදුමාකාර තෝගයක් කියලා තියෙනවා. මොකට මේ කයට ප්‍රේම කරන්න නෙවෙයි. මෙයාගේ සහයෝගයට මොකුත් කරන්න බෑ. නමුත් කල්පනා කරලා බලන්න අද තියෙන හැම ශිල්පයක්ම හැම ශාස්ත්‍රයක්ම වර්තමාන මොහොතේට වෛර කරන කයට වෛර කරන ඒ තැනට වෛර කරන ශාස්ත්‍ර. ඒකයි අපි රිසර්ච් කරන්නේ. ඒසනා කියන්නේ හොයාගෙන යන්නේ වර්තමාන මොහොත හොඳ නැති නිසා. මම දැන් මෙතන කියන එක හොඳ නම් තව ස්වර්ගයක් මොකටේ? ජොලියේ ඉන්න බෑ. එක එකක් දැකලා තියෙනවා ජොලියේ ඉන්න කෙනෙක්. මිදින් වැඩි අතන හොඳයි මේකට වැඩි අරක හොඳයි අරකට වැඩි මේක හොඳයි කිය කිය රිසර්ච් කර කර ඉන්නවා ඒ නිසා මේ ඔක්කොටම බුදුරජාණන් කියනවා කාමාතේ පඨමාතේනා ဒ ුතිය ආරති උච්චති තතිය කුප්පිපාතා තණ්හාතේ පෞච්චති පරිේෂණ තෘෂ්ණාවෙන් අපි තැලීලා පෙලීලා පීඩිත වෙලයි මොකද වර්තමාන මොහොතේ වර්තමානයේ ක්ෂණ සම්පත්තිය දන්නේ. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ කයේ හිත පාත්තන හැම වෙලාවෙම විශාල සතුටකින් ජීවත් වෙන්නේ අනේ ගමක් කරදර නැහැ. අරණ්‍යයක් කරදර නැහැ. පොඩි කරදර ටිකක් තියෙනවා. මේ පංචස්කන්ධය අල්ලන්නේ. ඒකට සතුටු වෙනවා නම් එනේන දුක ඒ මනුස්සයාට මං හිතන්නේ කිසිම සයිකියාට්‍රික් කෙනෙක් ඕන වෙයි කියලා. කිසිම වෛද්‍යවරයෙක් ඕන වෙයි කියලා. මොකද හැම වෛද්‍යවරයෙක්ම ඒකවත් දන්නේ නැති කට්ටිය. හැම සයිකියාට්‍රික් කෙනෙක් මේක දන්නේ නැහැ. එකම ආර්ථික විශේෂඥයෙක්වත් ඕක දන්නේ නැහැ. උන් අපිට පෙන්වන්න හදන්නේ මේක හොඳ නැහැ අරක හොඳයි කියලා. ඉතින් මින්දලාගේ බයිලා අපට ඕනේ නැහැ. බුදු ජානනාතේ දෙන ආර්ථික විද්‍යාව අපට හොඳයි. ඒ දෙයට පාන්නේත් හොඳයි. ඒ නිසා මේ ලැබිච්ච manussකයේ හිත පවත්වන්න පුළුවන් නම් මේ චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ කයෙහි පටවි ධාතුව. කය කියන්නේ පටවි කොටසක්. පටවි ධාතුව දැනෙන නිදර්ශන දෙක තමයි මම මතක් කරේ සක්මන් කරනකොට පොළවේ පය හැපෙන වෙලාව බලන්න. මගේ මගේ හිත මම කොච්චර සාදර වෙනවද මේ එතන එතන සිදුවෙන මේ පටවි ධාතුව පටවි ධාතුව සිප ගන්න වෙලාව. වායෝ පොට්ටබ්බ ධාතුව හුස්ම ගන්න වෙලාවේ, කය පිම්බෙන හැකින වෙලාවේ ඒ බව දන්නවනම් ඒක නිවන කරගෙන ඉන්නවා. ඒකට කියන්නේ කවුරු හරි පොතේ බලලා කියන්නේ මම මේ ධම්මජීව හඳු හිතලා කියනද නෑ මේකට කියන්නේ තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණේ නිවන. එළඹ සිට සිය තියෙන හැම චිත්තක්ෂණයකම නිවනයි. ඒකට ඕනනම් ශූන්‍යතාවය කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ඒක තියෙද්දී පුළුවන්කම තියේ දික්ෂණ මාත්‍ර වශයෙන් අපි ඒක අගේ කිරීම සඳහා කල්පනාවට වැටුනොත් ඒක වැඩි කිරීම සඳහා කල්පනාවට වැටුනොත් එහෙම නැත්නම් අපි කියන එක සමාදන් වුණොත් මේක දියුණු පවුණු කිරීමේ ක්‍රම ලක්ෂයකුත් එකක් තියෙනවා. අපි මේ පැත්ත නෙමෙයි හිතන්නේ අපි හිතනවා මේ දෙයියෙක් ඇවිල්ලා අපිට ආශිර්වාද කරලා අපේ නිවන් දකි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ආශිර්වාද කරලා අපිට නිවන් දකි කියලා අපි මේ බාහිරින් බලාපොරොත්තු වෙන නිවන. ඒකල්ල වල මේ කය ගැන, වර්තමාන මොහොත ගැන, මෙතන ගැන හැඟීමකින් තොරව අතන මෙතන හොයනවා. ඒක හරියට මේ Tamanට දීලා තියෙන එක පැත්තක තියෙද්දි මේ Taman ගඟේ මේ පැති උරේ තනකොළ කනවනම් ඒ දෙන්නට හිතෙන්නේ අයියෝ මේක මහා වේලිච්ච තනකොළ තියෙන එහා යුරේ නම් ෂෝ. එහා පැති උරේ ඉන්න දෙන්නට යායට තනකොළ කියලා පේනවා. දැන් මේ මෙතන වැටෙන් එහා පැත්තට ගිය බණික යායට පේනවා අලුතෙන් පැල ඇති වෙනවා. ළඟට ගිහිල්ලා බැලුවොත් පැලේකින් පැලේට අටි ගාණක් ඈත තියෙනවා. යායට බලනකොට තන නිල්ලට පේනවා. ඉතින් හිතන එතෙන්ට යන්න. එතෙන් ගියාම එතන නිල්ලක් නෑ. එතන ගියාම අඩි ගාණක් ඈතක මෙව තියෙන්නේ. ඉතින් අපේ ඈත තියෙන සැප බලන්නේ එහා යුර තනකොළ කන දෙල එළදෙන හරිම සැපයි මට පියා පීනන්න බැරිකම ප්‍රශ්න තියෙනවා. නැත්නම් එහා පැත්තට ගියා නම් හොඳයි කියලා හිතෙනවා. ඔය ඕනෙම පොහසත් කියන සැපවත් කියන ඕනේ බයියෙක් ළඟට ගිහිල්ලා කියන්නේ කොයි එක අරද ආතති නැතුව ජීවත් වෙන්නේ කියලා. හැම එකම අපිටත් වැඩි ආතතිය ජීවත් වෙන්නේ. හැම එකම ජීවත් වෙන්න අපිට වැඩි ආතතිය. ඒ තිබුණාට අපි සෑහෙන හොඳයි අපිට කියන්න පුළුවන් ආතතේ තෙනුණ්ඩ තියෙන කඩප්පුලිකම් කරලා නොකනාකම් කරලා දහපදුරාකම් කරලා නොකෑමනා දහපදුරා පට්ට පඳුරුකම් කරලා කියා ගන්න බැරි ආතතිය. අපිට කියකි බඩගින්න තියෙනවා අපිට නා ගන්න බැරි නිසා ආතතිය තියෙනවා. ඒක ඉතින් සිම්පල් දේවල්නේ. සාමාන්‍ය සිටිසන් ජෝන්ට එන දේවල්නේ අපිට තියෙන. අපිට ඕව නැහැ. ඒකට සතුටු වෙන්න නම් මේ කයෙන් එන දුකට කයෙන් එන පරිලාහයට කයින් එන ධර්මයට සමාදම් වෙච්ච ගමන් ඕන තරම් තව කෙනෙකුට මෛත්‍රී කරන්න පුළුවන්. මේ කයනේ ඔක්කොමම තියෙන්නේ. ඕකේ තියෙන ඒ ඥාන පිරිම කියලා වෙනසක් පොහොසත් දුප්පත් කියන එක ඔක්කොටම තියෙන ඕකමයි. හැම එකම ඒකට වෛර කරනවා. මේක ජම්ම දායදයක් විදිහට තමන්ගේ කයට වෛර කරන එක මිනිස්සුя දිගටම කරන එක. ඒකයි අපි තව කෙනෙකුට වෛර කරන්නේ. මං ගේදාසක් කියන්නේ කියලා මට හොඳටම බැන්නා. ඒක ඒක මනසේ ඉන්දියාවේ කියන මේ බල්ලන්ට කැමැති බල්ලෝ හදන්නේ මනුස්සයන්ට වෛර කරන අයට කියන. අම්මද බුල කියනකොට ඒක ඉතල බල්ලෙක් ඉතල ඒ නුනට හොඳටම තරහා ගියා. මොකද මේ බල්ලන්ට ප්‍රේම කරන්නේ උට මනුස්සයන්ට ප්‍රේම කරන්න දන්නේ නැහැ. ඒතරු බල්ලෝ ඇති කරනවා. ඌ මේ සබ්බේ චතුරාර්ය සත්‍ය වගේ සත්‍යය. මේ කීක දේවල් ප්‍රේම කරන්නේ උට කවදාකවත් ගෙදර ඉන්න උන් පේන්න බෑ. නැත්නම් තමන්ගේ කය පේන්නේ බෑ. ඉතින් ඒ නිසා ਉਹ සංගීතයයි අරකයි සංගීතේ ප්‍රීත කරන්න අමනුස්සයෙක් කියලා ඉතින් වයලින් ගන්නවා. මේ සංගීතේනේ ජීවන ගීතයක් නේ යන්නේ මේක හැම වෙලාවෙම උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන්ගේ කය ඇතුලේ. ඕක විතර සතුටෙන් ජීවත් වෙන්න ඉන්නවනම් බෑන්ඩ අවුරුදු 6 වෙනකන් ළමයා තමන්ගේ කයත් එක්ක මොන තරම් ජොලියද ඉන්නේ කියලා. ඌ කක්ක කරත් ඒ ටිකවත් අහක දන්නේ ඒකත් පොඩි කරලා සතුටක් ලබනවා. චූ කිරුවත් ඒකත් අත ගන්නවා. අපිට අපේ එකක්වත් අප්පිරියයි, අපේ චූත් අප්පිරියයි, හොටුත් අප්පිරියයි, කෙලත් අප්පිරියයි. අරුවට මොකුත් නැහැ. අම්මා මේ පොඩි එකා එකක්ක කියලා කවදාකවත් විශ් කරන්නේ නැහැ. බොහොම ආදරෙන් අත ගා ගන්න. ඒ වගේ මේ ලැබිච්ච චිත්තක්ෂණයට ප්‍රේම කරන්න හදන මනුස්සයා සක්විති. ලබන දින උපරිම සැපේ ඉන්නේ. ඉතින් ඒක විස්තර කරන්නේ ශූන්‍යතාවය නිසා. මොකද කයක් කරදර විඳිනකොට ගමක් කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ. තියෙනවා කරදර ටිකක්, කයක් කරදරයක ප්‍රමාණ කළ හැකි. ඊටාම සොච්චමයි තියෙන්නේ. අන්න ඒක ප්‍රේම කරනකොට අර කරදර ඔක්කොම අයින් වෙනවා. හැබැයි මේක හිටින්නේ මේක හිටින්නේ මොකද හේතුව අපි මේ සක්මන් කරනකොට හැපෙන හැපෙන අවස්ථාව බලන්න හුස්ම ගන්නකොට පිරිමැදෙන පිරිමැදෙන අවස්ථාව බලන්න ඕක එන්නේ එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා එතකොට ওই තියෙන ධරතයත් එන්නේ එන්න අඩු වෙනවා. ගොරෝසු හුස්ම එනකොට සියුම් වෙනවා. සියුම් හුස්ස අතු සියුම් වෙනවා. ඒකෝට තේරුම් අරගන්න දැන් ගමක් කරදර නැති කරන්න. අරණ්‍යයක් කරදර ගත්තා. ගමක් අරණ්‍යයක් කරදර නැති කරන්න. කයක් කරදර ගත්තා. ගමක් අරණ්‍යයක් කයක් ඇති කරන්න. පටවි ධාතු අර කරදර ගත්තා. දැන් පටවි ධාතුවත් ගෙවෙනවා. කිසිම කෙනෙකුට මේක නෑ කියන්න බෑ. ඕනම දෙයක් දිහා බලන්න ගෙවෙනවා. ඉතින් මේ ගෙවෙන්නේ දුකනේ. මේ ගෙවෙන්නේ දරතේනේ මේක වෙන්නේ පරිලාහේනේ ඉතින් මේ දව අවුරුදු 7ක් යන්නේ නැහැ මේ දුක ගෙවම් කරන්න අවුරුදු 7ක් යන්නේ නැහැ බුදුරජාණන් කිව්වා වැඩිම වෙන්නේ අවුරුදු 7යි කියලා. කාරණාව හරියට දන්නවනම් උදේ කියලා දුන්නොත් හැන්දෑවේ ගෙවන්න පුළුවන්. දවස් 7ක් ගෙවන්න පුළුවන්. ඒකයි මේ හත් දවසේ භාවනා ලැහැත්ති කරන්නේ. කෙනෙකුට උත්සාහ කරලා බලන්න පුළුවන් මේ ඔක්කොම තීදි කොහොම හරි කායට ගත්තා නැත්නම් සක්පරණ ගත්තා නැත්නම් පරියන්කයට ගත්තා. ඇනුලේ පේන පටවි ධාතුව පිරිමැදෙන කක්කල් ලක්ෂණ හිත දාලා බලහන් ඉnde ඉnde ඉnde ඉnde එක පරියන්කයක් ගන්නකො ඒක සක්මනක් ගන්න එnde එnde එnde එnde පයට වැටෙන මේ දරතය මේ පරිලාය මේ පිරිමැතින ගතිය මේ කක්කලත්ත ලක්ෂණය يعني කර්කශ ලක්ෂණය අඩු වෙමින්ද යන්නේ කියලා අන්නේ අඩු වෙන එකට අනුමෝදන් වෙන්න අන්නේ අඩු වෙලා යන එකට අනුග්‍රහ කරන්න දිගටම අඩු වෙන්න අරින් අලුතෙන් කක්ක දාන්න එපා මේ ගෙවෙන දෙයට අලුතෙන් පෑදීදියට බොරදී එකතු කරන්න බෑ. හේම ගෙවෙන්න හරි. ගෙවෙන්න ගියාට පස්සේ බුදුරන්සේ ධ්‍යාන හතරක් හරහා පෙන්ලා දීලා තිනවා ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤ ඡායතන නේව සංඥා නාසඤ්ඤායතනේ හරහා මේ ආනාපානෙ ගෙවුනට පස්සෙත් මේක මොකද්ද ගෙවීම සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය මේ කාම ලෝකේ ඉන්න මනුස්සයට කියලා දෙන්න අමාරුයි. රූප ලෝකේ ඉන්න මනුස්සයට කියලා දෙන්න අමාරුයි. මේ මට්ටමටම ගියාට පස්සේ එහෙම නැත්නම් අපි කිව්වොත් කාමයේ කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ කාම සංඥාවකේ නිවරණ ඇති කරන අපි රූපයක් අරගන්නවා. කය. එහෙම නැත්නම් අපි කියනවා ආස්වාද ප්‍රසවාස රූපේ. නැත්නම් පොත් මේ සක්පන රූපේ. අරිනුල මේකත් ගෙවුනා. මේ ගෙවෙන එකට බුදුරජාණන් කියන්නේ රූපේ රූප සංඥාකම් ප්‍රතිස්ථාපනවා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තමයි මේ මොගරාජ කියන්නේ දැන් ලෝකේ ශූන්‍ය විදිහට බලපං. කාම ලෝකේ ඉන්න කරන්නේ මේවා කියන්න යන්න එපා. ඒකෝට විශාල අවුලක්. ඒ මනසට පරලෝකේ තියෙනවා, මේ ලෝකේ තියෙනවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඌ ගහ ගන්න එනවා අපිත් එක්ක කො ශූන්‍ය කරන්න කියොත් එහෙම. ඌට කියන්නේ නෑ නෑ ලෝකයක්ම තියෙනවා. ඔබට අක්කර කීයක් තියෙනවා? අහින එච්චර ලෝකයක් උඹට තියෙනවා. ලොකු ගයක් තියෙනවා, ලොකු ලෝකයක් තියෙනවා. ඇත්ත. යත් එක්ක මේ වාද කරන එක නෙවෙයි මේ කතා කරන්නේ. ඒක නීවරණකින් ප්‍රතිස්ථාපනය කරනවා. නීවරණේ රූපකින් ප්‍රතිස්ථාපනය. රූපේ රූප සංඥාවකින් ගෙවෙන්න ගියාට පස්සේ දැන් බැලුවොත් එතෙන්ට යනකම් භාවනා කරපු කෙනෙක් බැලුවොත් මේකේ තියෙන සංඥා ගොඩක් විතරයි. අපි දාගත්ත ලේබල් ටිකක් විතරයි. කවුරුත් ඒක කියන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන දැන් නෑ නෑ ලේබල් නෙවෙයි එහාට ගිය මොනවද තියෙනවා කියලා. තියෙනවා නම් පේන හරියක් බලන්න. බලන්න බලන්න ගෙවෙන. බලන්න බලන්න ගෙවෙන. ඒ නිසා මේ ජීවිතේදී පුළුවන් කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කළා කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කළා රූපේ රූප සංඥා බාටපත් කරන්නේ අවුරුදු 7ක් යන්නේ මෙතන ඉන්න කිසි කෙනෙක්වත් ඒක අත්දකපු නැති කෙනෙකුත් නැහැ. නමුත් මේකේ අනුපුබ්බ පිළිවෙලට පෙළ ගහගෙන මේ ගොරෝසු දේ සියුම් දෙම් ප්‍රතිස්ථාපනය කියන මේ සරල කලාව. ඒ කියන්නේ අනුමාන ඥාන කියලා. ඒ කියන්නේ ණය විපස්සනා කියලා. දන්නේ නැතුව ගෙවුනට පස්සේ අර ආයෙ ටොම් එකක් ගෙනත් දාගන්නවා. සුපර් මාකට් එකේ ගිහලා හරි කක්ක පැට්ටක් ගෙනල්ලා දාගන්නවා මේ අලුතෙන් හදාගත්ත පිරිසුදු හිතට. මේකට කියන්නේ හෝදෝත මඩි දානවා කියලා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා අපි කොච්චර කක්කවලට ආසද. අපි කොච්චර මේ මේ කෙලෙස් වලට ආසද කොච්චර ආතතියට ආසද කොච්චර මේ අසහනෙට ආසද කිය. අසහනේ ආතතිය නැති වෙනකොට පිරිත් නූලක් ගැට ගන්න. එහෙම නැත්නම් අප නූලක් දාන්න. එහෙම නැත්නම් කොහේ හරි හොයනවා. මොකද මේ දන්නේ නැති දැනකට ඇවිල්ලා. දන්නේ කෙලෙස් විතරයි. කෙලෙස් නැත්නම්කට ගිය ගමන් අපිට තනිකන් දෝෂ එනවා. කිල්ලන්න කළු කුමාර දිෂ්ටි එනවා. කොල්ලන්න කළු කුමාර දිෂ්ටි එනවා. ආවට පස්සේ තොවිල් නටන. ඉතින් ඒකට කට්ටිය ඔක්කොම එකතු වෙනවා වෙන මොකක් නැත්නම් මේ තොවිලට නම් කට්ටිය එනවා කොහොමඩක්වත්. මොකද ඒ තරම් කැමැති කට්ටිය ගා ගන්නවා දකින්න කක්ක කරගෙන ඉන්නවා දකින්න. ඒක නිසා මේක ඇති කරලා දෙන්න හරිම ලේසියි. මම කියන එක හැපේ අසාධාරණ ලේසි කියලා මොකද ඇත්තටම අමාරුයි. නමුත් මේ එක්කෙනෙක්වත් නෑ ඒක අත්දකම නැති කෙනෙක් කවුත් කවදාකවත් මේක මේකෙන් ප්‍රතිස්ථාපනය කරලා මේක මේකෙන් ප්‍රතිස්ථාපනය කරලා කරන්නේ මේ යන ගමන අපිට පේන්නේ අපි වැරදි පාරක යනවා වගේ. මේ සමතේද විපස්සනාද කියලා ෂුවර් නෑ එතෙන්. එතෙන් ගියාට පස්සේ ප්‍රෝග්‍රස් එකක්ද රිග්‍රස් එකක්ද කියලා ෂුවර් නෑ. ඒක ඕක තමයි කමඩන් සුද්ධ කරනවා කියන්නේ. ඉදිරියට යන හැම වෙලාවෙම පොල්ලක් දාගන්න. එතන කෙලසෙනවා කියන්නේ. ඒ තමයි කුප්ප කියලා කියන්නේ. ඉතින් මේ භාවනාවට හැරියොත් යන්නේ මේ කෙලෙස් අඩු වෙන තැන තමයි. ආයේ ඒකේ දෙකක් ඇත්තේ නැහැ. බුදුරජාණන්සේ 100 200ක් කියන ප්‍රතිපදාවේ හිටියොත් යන්නේ නිවනට. අපි බලෙන් ඇදලා ආයසරයක් අර පරණ පුදු ධර්තේට තව පටලහට දාගන්න මොකද එතන අපි දන්න සුවඳ තියෙනවා. අපි දන්න දේ තුල කවදාවත් නිවන්නේ කවදාවත් නෑ. නොදන්න දෙයට යන්න අපිට කොන්ද පය නෑ. නොදන්න දෙයට යනකොට අප නූල් දානවා. තනිකන් දෝෂ කියලා කියනවා. බය වෙනවා. යන්නේ රෑ. රිට්‍රීට් එකෙන් යන්නේ රෑ වෙලා මොකද පුදුමාකාර බයවිල්ලක් බය යන්නේ කබලෙන් ලිපට තමයි. ඉතින් ඒ එවැනි ලෝකෙක ඉන්නදී අපි හිතනවාද කවුරු හරි ඇවිල්ලා අපිට මේක තේරුම් කරලා කියලා දෙයි කියලා. කවුරුත් කියලා දෙන්න දෙයක් නැහැ අවශ්‍යතාවයක් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නෙ කොහොමද? කොයි වෙලාවක් ආවට පස්සේද මේ ලෝකයේ දිහා අපි ශූන්‍යතාවයෙන් බලන්නේ? එහෙම නැත්නම් කියන සාපේක්ෂ ශූන්‍යතාවයෙන් බරබර දේ පුංචි පුංචි දේ අයින් කරගෙන ලෝකේ ශූන්‍ය විදිහට බලන්න නම් රූපය රූප සංඥා බාටපත් වෙනවා. රූප සංඥා බාටපත් වුණාට පස්සේ ඒතන් සන්තං ඒතම් පණීතං අද්දන් සබ්බ සංකාර සමතෝ නැත්නම් ඒතන් සන්තං ඒතම් පණීතං යද්දන් උපේක්ඛා කියලා ඒ මේ ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපිට වෙලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ බය වෙනවා, දඟලනවා, දාඩිය දානවා අපි දුවනවා ආයෙසරයක් අක්කපැකටයක් හොයන්න. එහෙම නැත්නම් මෙතන ඉන කවුරුවක්වත් නැහැ. මෙහෙමයි ඒකට කියන්නේ ඒක මේ තර්කයෙන් වටන්න හුස්ම ගැන බලන කෙනෙක් හිතන්නේ. හුස්මක් ඉවර වෙනකොට ශූන්‍යතාවයට ගිහිල්ලා තමයි එන්නේ. ඊගහවස පටන් ගන්න ඉතලා අනිවාර්යයෙන්ම ශූන්‍යතාවයට යන රූපේ රූප සංඥා බාඩපත් වෙනවා. අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපි බලන්නේ ගොරෝසු හුස්මක් දනවන මානපානේ හරි කියලා හිතනවා. ඒත් හැම හුස්මක්ම ගෙවෙන්නේ ශූන්‍යතාවයට කියලා. ඒක දකින්න නැතිකම මිසක් හුස්ම අපිට වසංගන්නේ නැහෙනේ. හුස්ම ගෙවෙන තැන. කවදද අපිට පුළුවන් වෙන්නේ හුස්මක් බලනවා වෙනුවට හුස්ම යාලු කරගෙන. හුස්ම 100 100ක්ම ගෙවෙනකන් නැත්නම් 170ක් ගෙවෙනකන් 71ක් ගෙවෙනකන් 72ක් ගෙවෙනකන් බලන්න S2 කරවිල වෙනකන් බලන්න. හුස්ම බලන්නේ හුස්ම බලන්න නෙමෙයි හුස්ම ගෙවීම බලන්නයි. ආස්වාද ප්‍රසවාසයේ බලන්නේ වම දකුණ බලන්නේ පිම්බීම හැකිලෙන් බලන්නේ ඒක ගෙනිලා ගෙදර සේප්පුවේ තියාගෙන ඉන්න නෙවෙයි. ඒක ගෙවීම බලන්න. ඉතින් ගෙවීම දකින්නට හීන් දාඩි දාන. ඒතකොට තමයි ඔය TNT පෙත්ත කරේ තියාගන්න ඕනේ. ඒතකොට තමයි බලිතෝවිල් නටන්න වෙලා තියෙන නිසා අද අද මේ කාලේ විතර වගේ මේ මිනිස්සු මේ ධර්මතාවයට කිට්ටු කාලයක් අපේ අම්මලා අම්මලා අප්පච්චිලා කාලේ තිබුණේ නැහැ. ඊටදී අද ගොඩාක් කිට්ටුයි අපි මේ කාරණාවට නමුත් කිසි කෙනෙක් මේක නිවන කියලා දන්නේ ඒගොල්ලෝ නිවන කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද රැස් වීද නිකන් ආස්කුරුපත් වෙන්න වගේ එකක් උඩ යන එකක් ඉනිමගකින් ගිහලා කොට වෙන්න ඕන එකට ඔන්න නිවන කියලා දීලා තියෙනවා. ඉතින් අපි බලනවා හැම තැනම නිවන හම්බ වෙන්නේ නැහැ. නමුත් අඩු ගන්න හුස්මක ගෙවීම අඩු ගන්න මේ ආතතිය ගෙවීම ඒක ලබන්න කොච්චර පෑ ගන්නද ඕන කරන්නේ. ඒක සමහරවිට විශ්වාස කරන්න බැරි තරම් ඉක්මනට හිත නිදහස වෙනවා. නොදන්න කම නිසා අපි ආයෙත් අර අහල පහල තියෙන කුණු කන්දලයක් අරගෙන ආයෙත් අවුලව ගන්නවා, පටලව ගන්නවා. ඒකට කියනවා කුප්ප ගතිය කියලා. ඒකට කියනවා කෙලස් කියලා. ඒකට කියනවා අපේ තියෙන මරිකම, මෝඩකම, තකතිරුකම කියලා. භාවනාවේදී එච්චර වෙලා යන්නේ. භාවනාවේදී ඒක මේ මේ හොඳට තේරුම් ගත්ත කෙනෙකුට කියන්න බෑ ඒක හුස්මම අවසානෙම නිවන තියෙනවා කියලා. එක වේදනාවක අවසාන නිවන තියෙනවා. ඒක තරහවක හිතවිල්ලක අවසාන නිවන තියෙනවා. නමුත් අපිට ඒක බලා ගන්න බැරි අපි මේ දේවල් වල නිවන හොයන්නේ. නිවන තියෙන දේවල් වල නෙවෙයි ශූන්‍යතාවය. නිවන තියෙන රික්තතාවේ. නිවන තියෙන තුච්ඡතාවේ. නිවන තියෙන අනාත්මතාවේ. නිවන තියෙන පරතෝ සංකල්පේ. ඉතින් ධර්ම ඔක්කොම අවමංගල්‍ය දේවල් කියලා තමයි අපේ පොත්වල උගන්ලා තියෙන්නේ. ඒව නැති කරගන්න ඉතින් අපි පිරිත් කියනවා, ආශිර්වාද කරනවා, දෙයියන්ගේ ආශිර්වාද ඉල්ලනවා. ඒගොල්ලෝ ආයෙසරයක් අර තිබුච්චි දන්න අගයන් ආඩම්බරයන් ටිකම දෙනවා. නමුත් සාරවත්චනාංශේ ඒ තර ඒ විදියට පටලවල නැහැ. සූත්‍ර කියනකොට පැහැදිලිව පෙන්ලා තියෙනවා. මේ ගමනේ කෙලවරක් නැතුව යන්න පුළුවන්. හැබැයි කරටක් දාගන්න යන්න බෑ. දෙන්නෙක් එකතු වෙලා යන්න බෑ. තව කෙනෙක් හිටියොත් පතර තමයි අදින්නේ. ඒ නිසා තනි ගමන තියෙනවා. ඒක බුදුරජාණන්සේ මේ ශූන්‍යතාවයත් එක්ක මම දේශනා පටන් ගන්නකොට කිව්වා වගේ හුදේකලාවත් එක්කයි මේ වැඩේ වෙන්නේ. ඒ හුදේකලාවට තව වචන තමයි විවේකී කියලා. ඒ උදකලාට අවචන තමයි විස්රාමයේ කියලා. ඒ නිසා හැඟ විස්රාම වෙනකොට විවේක වෙනකොට උදකලා වෙනකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේ තමයි මේ කඟදී ගිහිලට පිනන ක්‍රමේ. මෙන්න මේකට අනුග්‍රහ කරනකොට හිත කැමතිත් නැහැ, කාය කැමතිත් නැහැ. ඒ දෙන්නටම ඕනේ අසුර. ඒ දෙන්නටම ඕනේ කුලයා කෙරේ බැඳිලා, ගණයා කෙරේ බැඳිලා ගත කරන ජීවිතය. ඒ නිසා මේක ඇතුළෙම එක්කෙනෙක්ගේ මනස ඇතුළේම භාවනා ඉදිරියට යන පුදුමාකාර දෙන්නේගේ රණ්ඩුවක් එන්න පටන් ගන්නවා. විවේකේ ලැබෙන්න ලැබෙන්න කෙලස් කලබල වෙනවා. කෙලස් කලබල වෙන්න වෙන්න විවේකේ අසරණ වෙනවා. ඉතින් මේ පුද්ගලයාගේ මේ පරිණාමය මේ කෙලස් එක්කම ගත කරපු කෙනා කෙලස් එක ප්‍රകൃතිය කරගෙන ජීවත් වෙච්ච එකනා කෙලස් නැති තත්ත්වයේ ප්‍රകൃතියටපත් වෙනවයි කියලා කියන්නේ එක ජීවිතයකදී වෙන්න බැරි වැඩක් කියලා තමයි අනිකාගම් වල කියන්නේ. බුදුරජාණන්සේ පැහැදිලිව පෙන්ලා දීලා තියෙන අවුරුදු 7ක් ඇතුළත කරන්න පුළුවන් මැරෙන්න ඉස්සලා කරන්න පුළුවන්. හැබැයි ඒකට සූදානම් මනසක් අවශ්‍යයි. මේ කෙලෙස්ම අගේ කරගෙන ජීවිත ජීවත් වෙන ලෝකයේ නික්ලේශී தত্ত্ব අපිට අම්බෝ අපිට නම් බෑ. මේ ජීවිතේ නම් බෑ. මේ බුද්ධ ශාසනය නම් බෑ. ගැහැණුන්ට බෑ. උපසම්පදා වෙන්නේ නැතුව බෑ. සියන්නිකායයට බෑ. රාමඤ්ඤනිකාය උපසම්පදානේ නානා ප්‍රදේව. මේක පුළුවන් කියන සංඥාව ගත්තොත් කර හැකියි කියලා ඔය එකම බාධකයක්වත් ওই ලේබල් එකක්වත් බලපාන්නේ. ඉතින් කවදද මනුස්සයාට මේ හැකි සංඥා වෙන්නේ? කොටිම මම දැන්නම නිවන් දැකලා තියෙන්නේ කියලා හිතෙන්නේ කවදද? අපි පුදුම තුච්ච විදියට තමන් ගැන හිතානේ. බුදුජානකසේ කියලා තිනවා කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අබිදමෙච්ච යම් කිසි කෙනෙක් අත්ත කුසලේ කරනවා නම් ඒ සාන්ත පදේ කැමති වෙනවා සක්කෝ හැකි සංඥාව ගන්න බෑ කියන මිනිස්සු පලාතකට ගන්න නෑ බෑ කියන කෙනෙක් නොදකින්න පතන්න ඕදෝම. ඕනෙම නෑ. පුළුවන් කියන තම්බියකුණක් ප්‍රශ්නයක් නෑ. මේක කරන්න පුළුවන් කියලා හිතන මුස්ලිම් මිනිසෙකුට ප්‍රශ්නයක් නෑ. මම මේ අවුරුදු 40 තුළ මම පුදුම විදියට දකින්න මේ පුළුවන් කියන කට්ටිය ජනගහනේ වැඩිවීමක් වෙනවා. හැබැයි බලාපොරොත්තු ඇතුළු නෙවෙයි සිද්ධ වෙන්නේ. බලාපොරොත්තු නැති විශාල පිරිසක් තමන්ට හැකි බව දන්නවා. ඒගොල්ලෝ වැඩි කරගෙන යනවා බලනකොට සුවඳෙන් කීයක් ගඳෙන් කීයක පෞරුෂත්ව වැඩිවීමක් සිද්ධ වෙනවා. අනිකොල්ලෝ අරක නෑ මේක නෑ කිය කිය තාම දිග ලයිස්තු හදාගෙන ඉතින් හිඟා කනවා. අර ලැබිච්ච දේ ලැබිච්ච ශූන්‍යතාවය ගේ කරන්න දන්නේ. ඒ නිසා මේ ශූන්‍යතාව අගය කරනවා කියන්නේ මෙතෙක් අගය කරපු සියල්ලම විසිකරන්න. මෙතෙක් කල් මොනවා හරි අගය කරා නම් ඒකෙන් තමයි සංසාරේ ගැටෙන්නේ. තණ්හාය ජායති සෝකෝ පෙමතෝ ජායති ශෝකෝ. තණ්හා කරපු දෙයකින් මිස කවදාකවත් ශෝකේ නැහැ. ප්‍රේම කරපු දෙයකින් මිස කවදාකවත් ශෝකේ නැහැ. ඒ නිසා ප්‍රේම කරන්නේ නැති, තණ්හා කරන්නේ නැති දේ නිවන තියෙන්න ඉඩ තියෙනවා. අපි ප්‍රේම කරන තණ්හා කරන දේ තුල කවදාකවත් නැහැ. අද බුද්ධඝම කාරණ වෙලා තියෙන මේ බුද්ධඝමන තියෙන තණ්හාව නිසාම නිවන් දකින්න බැරි වෙලා තියෙනවා. ඒක බරපතල ගැටයක්. සිංහල බුද්ධඝම නිසාම නිවන් දැක ගන්න බැරි වුණා නිදහස් සටනට ඉස්සෙල්ලා විදේශිකයන් ඇවිල්ලා අපිට කරපු කරදර නිසා අපි නිවන් දැකලා පැත්තක තියලා බුද්ධ ධර්ම ඉස්සරහින් තියාගත්තා. ඊට පස්සේ ගොඩ ගන්න බෑ. හරිම අමාරුයි ගොඩ ගන්න. මම කියන්නේ බෑ කියලා. නැත්නම් ඒකට පුදුමාකාර රැඩිකල් කල්පනාවක් තියෙන්න ඕනේ. සිනග එක හිටියට කමන්නේ. අපි මේ සම්මුතියගේ කෙරුවට කමන්නේ. අපි වරින් වර ජන සංගණිකාට වැටෙනකොට කමන්නේ. අපි ළඟ තියෙන හරි හොඳටම වැඩේට ඇති. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ නිසාය නිසාය බන්තේ මේ නිසා මේක අයින් කරනවා කියන ක්‍රමයටයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ නිවනට ගෙන යන්නේ කියලා ආනන්ද හැමදෝ කියනවා. අරණිය තියෙන නිසා ගම අයින් කරනවා. කය තියෙන නිසා අරණිය අයින් කරනවා. කයෙත් පටවි ධාතුව තියෙන නිසා අනිකුත් ධාතු අයින් කරනවා. ඒකත් අයින් වෙන අයින් වෙන එක නිසා ගොරොසු ගොරොසු දේ අයින් කරන යනකොට මේ නිසා නිසාය මේ නිසා මේක කරනවා කියන ප්‍රතිපදාව තියලා ගත්තොත් ඒක කියන්නේ තෝක තෝකං කණී කණී කියලා. චිත්තක්ෂණය චිත්තක්ෂණය පාස ටික ටික අයින් කරන්න. ඒ අයින් වෙන වැඩේ බාධා කරන්න එපා. බාධා කරන්නෙම නැත්නම් මේ වැඩේට අපිට අකුල් හෙලෙන්නෙම මේ තණ්හා මාන දිට්ඨි නිසා. දැයි ගෙවීමෙන් පවතින ක්‍රමය තියෙන තණ්හාව නිසා දන්න දෙයට ඇදෙනවා. මාන්නේ නිසා කල්පනා කරනවා අරයට මෙයාට වැඩිය උසින්ද පල්ලෙහින්ද කියලා. දිට්ඨි නිසා වැරදි හොයනවා අනුන්ගේ. තමන්ගේ වැරදි හොයනවා. ඉතින් කවදාකවත් යන්න හම්බෙන්නේ නිසා යම් වෙලාවක මේ රූප කර්මස්ථානයේ හිත දාලා ඒ රූප කර්මස්ථානයාගේ භවනාන රූප ගෙවීමක් දකින්න කෙනෙක් ඉන්නවනම් ඊට පස්සේ ඒක අගේ කරන්න දන්නවනම් මම කියන එයා මාර්ගස්තේ කිය. අනිවාර්ය මාර්ගස්තේ. නැත්නම් ඒක දකින්න දකින්න බය වෙනවනම් ඒක දකින්න දකින්න ආයෙත් කක්කව පැකට් හොයනවනම් ඉතින් කියන්න අමාරුයි මාර්ගස්තයි. ඉතින් ඒ නිසා මම හිතනවා අද මෙතනින් දේශනාව නතර කරන්න අපි මේ ඉදිරියට තියාගත්ත මේ චූලසුඤ්ඤත සූත්‍රයත් එහෙම නැත්නම් මේ මොගරාය සූත්‍රයේ කියලා දෙන මේ ක්‍රමය අනිකුත් බුද්ධ දේශනාවේ සඳහන් වෙන සාධක සූත්‍ර තියාගෙන අපි ඉදිරියට පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. එතකොට හරිනම් මේ මේ දේශනාවල් මේ මේ මේ සුතමේ ඥානේ හරිනම් තමන්න තමන් කරගෙන යන වැඩේ පිළිබඳව ධෛර්යයක් උනන්දුවක් ඒ වගේම උත්ප්‍රේරණයක් සිද්ධ වෙනවා මොනම විදිහකින් හෝ මේ නිසා කරගෙන යන වැඩේ පිළිබඳ මන්දෝත්සාහය වීමක් ඇති වෙලා තියෙනවනම් එහෙනම් දේශනා විලාසය හරිනේ ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ දේශනාවත් සියලු දෙනාටම මේ විදිහේ ධෛර්ය ශක්තිය උත්ප්‍රේරණය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නැතර කරනවා අහගෙන සිටි සියලු දෙනාටම තෙරුවන් සරණයි තත්ත්ව කට්ටිය තාම ඉගෙන ගන්න ඔක්කොම. Sorry. ඒක තමයි. ඒක තමයි.